සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යායන් කතා අபிසල්ලේ කිතා චේතෝ විවරණ සප්පායා සේයති දං අප්පිච්ච කතා සන්තුට්ටි කතා විරියාරම්භ කතා සංසග්ග කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති නාන දස්සන කතා තීටි ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි. නිවාසික උපාසක මාතුරු සම්බන්ධ කරගෙන නිසනවනි චාරිත්‍රාක් වශයෙන් අපි බ්‍රහස්පතින්දා දවසේ උදේවරුවා තමාරට ධර්ම දේශනාවකට වෙන් කරගෙන තියෙනවා. ඒ චාරිත්‍රානුකූලව අද අපිට නැවතත් ධර්ම දේශනා වාරයක් සඳහායි මේ වේලාව පැමිණලා තියෙන්නේ. ඒකටයි අපි මේ රැස්ුනේ. ඉතින් මේ ධර්මදේශනා චාරිත්‍රය වගේම අපි චාරිත්‍රාක් කරගෙන අවිල්ලා තියෙනවා ඒ කරන දේශනා <coughs> දේශනා මාලාවක් විදියට ස්වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රය අනුව ඒ දේශනාව දිගට පවත්වා ඒ අනුව බලනකොට උදාන පාළියේ තියෙන මේ මේගිය සූත්‍රයේ දේශන වාරයේ අද අපි ඉන්නේ 15 15 වන දේශනාවේ මේ දේශනාව අනුව අද අපිට එදා ඉවර කරපු තැන පටන් ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් කෙටි මතක් කර ගැනීමක් කරගත්තොත් මේ මේගිය ස්වාමින් වහන්සේ සරුවච්චන් වහන්සේගේ එකම උපස්ථායක වශයෙන් අනියම් වශයෙන් පත් වෙලා කටයුතු කරන වෙලාවේ මේ ස්වාමින් වහන්සේට හිතක් පහළ වුණා තනියම පැත්තකටලා භාවනා කරන්න. විවේක ස්ථානයට ගිහිල්ලා මේ සරුවච්චන් ආශ්‍ර උපස්ථාන කිරීමත් පරිවෝදයක් ඒකත් හිතට බරක් තනියම භාවනා කරන්න. ඉතින් ඒකට සරුවච්චන් ආංශේ ප්‍රායෝගික පැත්තෙන් නැත්නම් ඒ වැඩේ තියෙන නොගැලපෙන බව ප්‍රායෝගික පැත්තෙන් මතු කරාට මොකද මේ මේගිය ස්වාමීන් වහන්සේගේ තිබුණේ ඔල මොල ගතිය බොහෝම සැර නිසා සරුවචනාංශය එහෙමනම් ඉතින් මනාපයක් කරගන්න ඉඩ දුන්නා. නමුත් සිද්ධ වුණේ මොකද්ද? ඒ ස්වාමීන් වහන්සේ කවදාකවත් නැති විදියට අර තනියම පැත්තකටලා තමන්ගේ හිත් කිය මනරම් තැනට ගියාට පස්සේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වලින් සම්පූර්ණයෙන්ම හිත වික්ෂිප්ත භාවයටපත් වෙලා අර භාවනා ප්‍රගතිය කොහොම වෙතත් සීලෙවත් මහානකමවත් රැක ගන්න බැරි තරමටම නීවරණ ධර්ම හිත වසාගත්තා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ නැවතත් අර අතකසා දාලා ගිය සරුවචනාංශේ ළඟටම පැමිණිලා විච්ඡ සංගතිය වෙච්ච සීතිය සම්පූර්ණයෙන් මතක් කරලා කියනවා මෙන්න මේකයි උනේ කියලා. එතනදී සරුවචනාංශේ කිසිසේත්ම අර කලින් මං එපයි කිව්වා නේද හිතුවක්කාරකට ගියා නේද ආයෙත් එපාමයි ගාවට කියන්නේත් නැතුව ඒ කතාව කිසිසේත්ම ගාව ගන්න නැතුව සරුවචනාංශේ සඳහන් කරනවා මෙවැනි දේවල් නොවීම පිණිස මේ ගියාමුදුරන්ට නෙවෙයි මේ බණ කියන බණහන අපටත් ඒ කියන්නේ 5000ක් කල්පවතින මේ ශාසනේ මත්තර පහන පහළ වෙන සෑම විනීය ජනතාව වෙනුවේ අර ප්‍රස්තුතයක් ඇති කරගෙන කතා පාබතයක් අරකින් මතු කරගෙන සර්වඥාච හොඳ අවස්ථාවක් ඇති කරගන්නවා අපරිපක්ඛා චේතෝ විමුක්තිය පරිපක්ඛාය සංවත්තති කියන තාමත් නොමේරු මේ අපි බලාපොරොත්තු වෙන චේතෝ විමුක්තිය මොහු කරවා ගැනීම සඳහා මෝරවා ගැනීම සඳහා තමන් වහන්සේගේ ඥාණයට වැටහෙන සර්වඥතා ඥාණයට වැටෙන කරුණු පහක්. ඒ කරුණු පහේ අපි දැන් ඉන්නේ මේ 15 වෙනි දේශනාවට එනකොට තුන්වෙනි කාරණාවේ. ඒ තුන්වෙනි කාරණාවට ඉස්සෙල්ලා තමයි ඔය මේ කල්යාණ මිත්‍රතා වගේ ಗುಣ සාකච්ඡා කරන්නේ. තුන්වෙනි කාරණාවේදී කතා කරන්නේ කල යුතු නොකල යුතු කතා. එහෙම නැත්නම් මේ වචීද්්වාරයට සම්බන්ධ අංශ ටිකක් මේ කතා කරන්නේ. එතනදී සරුවචාන් සඳහන් කරනවා තමන්ගේ මුහුකුරවා ගත්තේ නැති, තාම නොමෝරා මේරුණේ නැති චේතෝ මුත්‍ය මුහුකුරවා ගැනීම සඳහා, මෝරවා ගැනීම සඳහා, පැසවා ගැනීම සඳහා, කිරිවත් දා ගැනීම සඳහා, දියුණු පවුණු කර ගැනීම සඳහා කල යුතු කතා වර්ගයක් තියෙනවා. යායන් කතා අபிසල්ලේකිතා. සල්ලේඛය පිනිස, කෙලස් කපා හැරීම පිනිස චේතෝ විවරණ සප්පායා. Taman කවුද? මම කියන්නේ කවුද? කොහොමද මේ මේක ප්‍රශ්නේ යට තියෙන කෙලස් ටික අපි පරිඋත්තාන වීතිකම වශයෙන් පරිඋත්තාන වශයෙන් අනුසේ වශයෙන් හඳුනාගන්නේ කොහොමද ඒව අයින් කරන්නේ කියන මේ தত্ত্বය මේ ප්‍රශ්නේ මේ ලෙඩ රෝගේ රෝග ලක්ෂණ මතුවෙන ආකාරයේ කතා. එවැනි කතා අකිච්චලාභී අකසිරලාභී නිකාමලාභී වෙන්න ඕනේ කියන. මේ කතා නිතර තමන්ගේ උත්සාහයෙන් තොරව තමන්ට ඇහෙන්න සලස් වෙලා තියෙන්න ඕනේ. අකිච්චලාභී, අක්කසිරලාභී, නිකන් අසුරසනක් ගහනවා වගේ ලබා ගන්න පුළුවන් පහසුකම් තියෙන්න ඕනේ. නිකාමලාභී, වෙහසකින් තොරව ලැබෙන තනක් වෙන්න ඕනේ. නොලැබුණොත් හිත වැටෙන්නේ අර නොමේරිච්ච හිත, නොමොහු කරවාගත්තේ නැති හිත තවදරටත් ලාමක වෙන්නයි වැටෙන්නේ. තව තවත් තුච්ච පහත් තත්වයට වැටෙන්නේ. උසස් තත්වයට ආර්ය තත්වයට යන්න නම් මෙවැනි කතා නිතර කනට ඇහෙන්න තියෙන්න ඕන. අකිච්චලාභී, අකසිරලාභී, නිකාමලාභී කියන විදිහට නොමිලයේ ලැබෙන්න ඕන. නිතර ලැබෙන්න ඕන. Tamange වෙහෙසකින් තොරව ලබා ගන්න පුළුවන් තැනකට වෙලා හිටියොත් එතකොට අර බලාපොරොත්තු වෙච්ච යෝගාවචර ජීවිතය හෝ ශ්‍රමණ ධර්ම හෝ සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. <clears throat> ඉතින් මේ සරුවචනාංශයේදී මතක් කරන්නේ අර වාගේ අදහස් පහළ වෙනවා. අනේ මටත් පැත්තකටලා තනියම අතක් පිට අතක් තියාන සක්මනයි පරියන්කයි විතරක් කරගෙන කිසි බාධාවකින් තොරව උලන් වදින්නෙත් නැතුව පින්න පුහුල් ගෙඩියක් වාගේ භාවනා කරන්නට ඇත්තන් කියලා හිත. ඉතින් මේක එක විකාරයක් බව තේරුම් ගන්නේ නැහැ. හිතෙන්නේ ඒකට උපදෙස් දෙනකොට මේ වැඩ ගන්න ඕන නිසා මේ එහෙම නැත්නම් මේ වෙන පෞද්ගලික ආසාවක් ඉෂ්ට කර ගන්න උනට මේ තියාගෙන ඉනවා පිරිසට බැඳලා තියාගෙන ඉනවා විවා ගී මේ උප යෝගාචර කමට ගියේ පැවිද්දට ගියේ <clears throat> තනියමිට නෙමෙයිද අපිට බැරිද මෙහෙම ඉන්න කියලා හිතෙනවා ඒක මේ මානසික අසහනයක් නෙමෙයි tie හැටි එimhe වෙලාවකුත් එනවා නමුත් එnde ඉස්සෙල්ලා හුඟක් වෙලාවට උනා වගේ හිත ඕනකට වැඩිය ඉස්සරහට පයි ඉතින් මේ පැනිලා තමයි මේ මේ ගියාමඳුරන්ට පැනුනේ. මේ පැන්නට පස්සේ අපි වගේ අවාසනාවන්ත නැහැ. වාසනාවන්තයි නැවතත් සරුවච්චන්හන්සේ ගාවටම යන්න වුණා. ගියාට පස්සේ සරුවච්චන්හන්සිටින් අර සරුවඥතාඥානය දිගෑරලා විවරණය කරලා පෙන්ලා දීලා තියෙනවා මෙන්න මෙහෙම කතා જાතියක් තියෙනවා මේකේ කතා ඇහෙන්න සලස්සන්න ඒක තමයි මේ අනුග්ගහිත සූත්‍රය වගේ සූත්‍රවල සරුවත්‍යංශය සඳහන් කරලා තියෙනවා <clears throat> තමන් සීලක පිළිටලා සමාධි ප්‍රඥා භාවනා කරනකොට ධර්ම කතා ඇහිම සහ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීම බරපතල අනුග්‍රහිත දෙකක්. යෝගාවචරයක් විසින් අනුග්‍රහ කළ යුතු ධර්ම දෙකක්. ඒ දෙක ඕනේ නැහැ කියලා හිතුණනම් අස්සයට අං වගේ ඉතින් සමහර විටක නරකටත් හිතින් ඉඳී තියෙනවා. නමුත් මේ කතා, ඒ ධර්ම කතා, ඒ ධර්ම සාකච්ඡා නිකම්ම නිකං මේ කාමාශාව වඩන එනතන් නිකන් සාමාන්‍ය ආගමික හැඟීම් පමණක් වඩලා භාවනාවට තුරු දෙන්නේ නැත්නම් ඒව නොකර ඉන්න එකත් හොඳයි තමයි. ඒකට ගැළපෙන කතාවක් නම් හොඳ වගේම නොගැළපෙන කතාවක් නම් නරකක් තියෙනවා. ඒ නිසා හොඳ කතාවක් නම් ඒකට තමන් නතු වෙන බවත් නොගැළපෙන කතාවක් නම් පැත්තකට වෙන බවත් කියන ඒ අධිකාරිය තමන් අතේ තියාගන්න ඕනේ. කතාව දෙන එක නතේ ඒක නෑ. ලබන්නා තේදී. නමුත් මේක වැදගත් බව ਸਰුවච්ච බුද්ධ ශාසනයක් ලෝකේ තියෙන කාලේ ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා කාලේන ධර්ම ශ්‍රවණ කියන එක අවශ්‍යයි. ධර්ම සාකච්ඡා අවශ්‍යයි. ආන ඒක තමයි මේකෙන් පෙන්වන්නේ. අන්න එහෙම පෙන්නකොට සරුවචන් වහන්සේ නොකල යුතු නොපනත් ත්‍රිසං කතා 32ක් මේ සූත්‍රේ නැතුණාට මජ්ක්‍ධිම නිකායේ බොහෝ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. රාජ කතා, චෝර කතා ආදී ඉතින් ඒවා පිළිබඳව කාට හරි දැනගන්න ඕන පත්‍රය කියවන්න. ওই පත්‍රයේ එක එක නොකල යුතු තිරිසන් කතාවට එක එක සබ්බෙඩිට කෙනෙක් ගානේ ඉන්නවා. කුමාරිවරු ගැන කතා කරලා හොයලා ලියන්න වෙනම කෙනෙක් ඉන්නවා. යුද්ධ ගැන කතා කරලා ලියන්න වෙනම කෙනෙක් ඉන්නවා. රජුරු ගැන හොයන්න වෙනම කෙනෙක් ඉන්නවා. හොරු ගැන හොයන්න වෙනම කෙනෙක් ඉන්නවා. ඒ වගේ ඒ නොකල යුතු තිරිසන් කතා එක එකක් අංග සම්පූර්ණ වෙච්ච තමයි පත්‍රයක් සම්පූර්ණ වෙන්නේ. ඒක කියවපුවාම බඩ පිරුණා වාගේ ගතියකුත් තියෙනවා. නමුත් ඒකේ වෙන්නේ මොකද්ද අර යාන්තම් ගොනු වෙලා ආපු චේතෝ විවරණය මේ චේතෝ විමුක්තිය සම්පූර්ණ අවුල් වෙන එකයි. මේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා ආදී කතා කරනකොට නැවතත් ඒකේ ගොනු ආරම්භ දෙනවා. මුහු කරවලා දෙනවා. මෝරවලා දෙනවා. අනේ ඒ කතා 10ක් මෙතන අපි මේ ධර්ම දේශනාව මුල දවසේ මාතෘකාවට ගත්ත pāli පාඨය සඳහන් වෙනවා. එයිනොත් අපි දැන් ඒ සීල කතා සමාධි කතා වලින් පස්සේ පඤ්ඤා කතා කියන කොටහට තමයි අපි දැන් වාර තුනකට ඉස්සලා අත තිබ්බේ. ඒ පඤ්ඤා කතා කියන එකත් බහුසුත භාවයේ සඳහා භාවනා සඳහා නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. බහුසුත භාවයේ සඳහා ගත්තොත් මේ ශාසනය පවා ඒ තියෙන ඥාන කතා කොටස් රාශියක් නැත්නම් දිව්‍යගේ සියල්ල ඒ ආචාර්යවරු එකතු කරලා දක්වනවා කිනකොට දැන ගැනීම සඳහා. ඒකේ තියෙනවා ලෞකික ඥාන කතා. ලෞකික ඥාන කතා කියන්නේ තමන් ඉස්කෝලේ ඉගෙන කෙනෙක් නම් ඒ ඉගෙන ගන්න මේ කටයුත්ත බාහිර දේවල් වලින් කලවම් කරගන්න නැතුව හරියට ඒ වැඩේ කරලා ඒක ඉවර කරගන්න. එතකොට අපි ලෞකික ඥාන ලබනවා. ලෝකීය ඥාන කියලා ඒවට සඳහන් කරනවා. ඒවත් මේකට අවශ්‍යයි. ඒ සාරවත්චනාචි බුදු වෙන්න ඉස්සර වෙලා ඒ සාරව මිත්‍ර බ්‍රාහ්මණය ළඟට ගිහිල්ලා ගෙන්නලා සුද්ධෝදන රජුට ගොඩාක් ශිල්ප දැක්වුවා. ඒ යසෝදරාව දිනාගත්තේ ওই ශිල්ප දක්වා තමයි. ඊට පස්සේ එක එක ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර ආදි වශයෙන් ඒක ලෝකේ පැවතිච්ච සෑම යෝග ක්‍රම, තපස් ක්‍රම, ආජීව ක්‍රම ඔක්කොම ඉගෙන ගත්තා. ඒ ඔක්කොම ලෞකික කතා වලට වැටේ. ලෞකික ඥාන වලට වෙනවා. ඊගාට තියෙනවා සූත්‍රමය ඥාන කියලා જાතියක්. අපි මේ බණ දේනාවකින් බලාපොරොත්තු වෙන එකයි අඩුම වශයෙන් මෙන්න මෙහෙම කොටාස අපේ ධර්ම විනය තියෙනවා කියලා අසාදන ගැනීම. ඊගාවට ඒක චින්තාමේ වශයෙන් දිනු වෙනවා මේක වෙන්න පුළුවන්ද බැරිද අරකට මේක ගැළපෙන්නේ කොහොමද ආදි වශයෙන් අන්වේ ඥාන කියලා කියනවා මේකට අනුමාන ඥාන කියලා කියනවා. අන්නේ අනුමාන ඥාන තමයි ඔය දර්ශන විද්‍යාව වශයෙන් අප අද විශයක් වශයෙන් පත්ලා තියෙන්නේ. ඒ චින්තාමේ වශයෙන් ගලපා බලන ගතිය. ඊට පස්සේ තමයි ඔය මේ සමත විදර්ශනා භාවනාවට කෙලෙප් පෙළඹෙන්නේ. පෙළඹුණාට පස්සේ ධ්‍යාන සංප්‍රයුක්ත කතා කියලා જાතියක් තියෙනවා. සමත භාවනාවට අදාළ විශාල කොටාශයක් ධර්ම. ඊගාට තියෙන අවිපස්සනාවට සම්බන්ධ ධර්ම කොටාස. විපස්සනා ඥාන කතා කියලා. ওই දෙක එකතෙන් වෙලා තමයි මාර්ග ඥාන කතා, ඵල ඥාන කතා ආදී වශයෙන් මේ විමුක්ති කතා කියන එක ට පෙළපා ගන්න. ඉතින් ඒක විස්තර කරලා අටුවාචාර්යනවා සඳහන් කරනවා මෙතනදී ඇත්ත වශයෙන්ම මේ ඔක්කොම නම් කරාට මේ විපස්සනා කතා තමයි මේ දැනට මේ පුරුකට මේ දන්වලේ මේ කතා වෙන්නේ අනිත්‍යවල භෞසුත භාව සඳහා දැනගන්න එක. මේ විපස්සනා ඥාන කතාත් අපි එදා මතක් කරගත්තා. සර්වඥ දේශනාවේ ගත්තොත් විසුද්ධි හතක් වශයෙන් සඳහන් කරනවා. ඊගාවට අටුවාචාරින් වහන්සේලා විසුද්ධියට ගැලපෙන විපස්සනා ඥාන 16ක් සෝලස විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකෙමුත් ඉහළ විපස්සනා නමයක් බරපතල විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි හිතාගත්තේ මේ ධර්මදේශනා මාලාවේ මේ එක එකක් පුළුවන් තරම් ප්‍රමාණයට දැනුමක් ඇති කරගෙන ඉදිරියට යන්න. ඉතින් මේ සෝලසාකාර විපස්සනා ඥානවල ඉස්ලාම් සඳහන් කරන්නේ නාම රූප පරිච්ඡේද ඥාන වශයෙන්. මේ ලෝකයේ සත්වයෙක් ගත්තහම මේක සත්වයකටයි අදාළ වෙන්නේ සත්වයින් genut මිනිස්සෙකුටයි අදාළ වෙන්නේ මිනිස්සෙන් genut සුතමේ ඥාන, චින්තාමේ ඥාන ඇති සම්‍යක් දෘෂ්ටිය ඇති කෙනෙකුටයි අදාළ වෙන්නේ. එතකොට මේක සම්‍යක් දෘෂ්ටිය ඇති කෙනෙක් ළඟ තිබිය යුතු ඥානයක්ද නැත්නම් මේ ඥානෙ වඩනකොට සම්‍යක් දෘෂ්ටිය ඇති වෙනවද කියන එක ප්‍රත්‍යুৎপন্ন දෙයක්. ඒකට සාක්ෂියක් වශයෙන් තමයි මේ නාම රූප පරිච්ඡ ඥානය සම්පාත කරලා පෙන්නන්නේ විසු මේ දික්ටි විසුද්ධියට. කෙනෙකුගේ දෘෂ්ටිය පිරිසුදු වීම තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානෙ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඊට ඉස්සෙල්ලා යාගේ මේ ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි සිද්ධ වෙලා තියෙනවා. ditthi visuddhiya visuddhi hatේ හත්වෙනි විසුද්ධිය වශයෙන් තමයි සඳහන් වෙන්නේ. ඒකට අත්‍ීරණාත්මකයි. කෙනෙකුගේ ජීවිතය රුචි අරුචිකම් වෙනස් කරන සුළු පුංචි වෙනසක් ඇති කරලා දෙනවා. ඒ කියන්නේ වාහනයක පිටතින් පින්තාරු කරනවා වගේ වැඩක් නෙමෙයි. ඇතුලේ යන්ත්‍රයේ අලුත් වැඩියා කරන වැඩකට වගේ පරීක්ෂා කරලා බලනවා වගේ රෝග අල්ලා ගන්නවා වගේ වැඩක්. ඉතින් ඒකෙදී අපි මතක් කරගත්තා පුද්ගලයෙක් සතෙක් ගත්තාම ඉතිහාසයේ මනුස්ස ඥානයේ විශාලම ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ කය මේ මැනිය හැකි මේ ගුරුත්වාකර්ෂණයට අහුවෙන මේ හැඩයක් සහිත දේ පමණක්මද එහෙම නැත්නම් ඉන් එහාට ගිය යමක් තියනවද කියන එක. මේ නාමයෙන් එහාට ගිය මේ රූපයෙන් එහාට ගිය අරූපී යමක් තියනවද? එහෙම නැතුව මේ කය පමණක්ද කියන එක. ඒ කය පමණක් මේක මරුණට පස්සේ ඉවරය කියන එක තමයි භෞතිකවාද එහෙම නැත්නම් උච්ඡේදවාද වශයෙන් ඒ සරුවත්යන්සේ 15 වෙනි ඉස්සලා පැවතිච්ච දේ. තව කට්ටියක් මතක් කරා මේ රූපකය ගන්න දෙයක් නෑ මේක නිකන් බොහොම ලාමක දෙයක්. ඔయిత එහා ගිය මේක ඇතුලේ අරූපී ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ද්‍රව්‍ය උත්තරීතරයි ਸਰබලධාරි දිව්‍යන් වහන්සේගේ අනසර ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමන්ගේ පාලනේ නෑ. ඒකේ පාලනය යටතේ තමයි මේ රූපකය රූකඩේ වැඩ කරන්නේ. සා රූකඩේ නෙවෙයි වැදගත් දේ අර යටින් තියෙන ඒ අරූපී ද්‍රව්‍ය නාම කය තමයි ආධ්‍යාත්මය කියන්නේ යමෙකුට එහෙම දෙයක් නැත්තම් පිළිගැනීමක් නැත්තම් උන්දට ආත්මයක් නැහැ. උන්දට ආගමක් නැහැ. උන්දට ආධ්‍යාත්මයක් නැහැ. අන්නේ විදිහට මේක මතවාද ප්‍රධාන දෙකට කැඩෙන්න හේතු වුණා මේ නාම රූප කියන දෙක. ඉතින් ඒකේ අන්තයකට ගිය දෙන්නන් එක්කෙනෙකුට වක්වත් ඉස්සරහට යන්න බැරි බව දේශනාවේදී ශ්‍රීමුක දේශනා හරියට සඳහන් කරලා තියෙනවා මේ උච්ඡේදවාද සස්සතවාද කියන මේ දෙක ඇති කෙනා කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ නැහැ දෘෂ්ටි විසුද්ධිය. දෘෂ්ටි වශයෙන් විසුද්ධියටපත් වෙන්නේ නැහැ කියන එකට. ඒ උච්ඡේදවාද සහිත මේ කය පමණමයි මේක ලස්සන කරලා පුළුව කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා නැවකිලුණත් බෑන්චුන් කියන ප්‍රතිපදාව ඉන්න කට්ටිය මරණයට පස්සේ කිසියම් දෙයක් ඉතුරු වෙන්නේ නැත කියන මරණයෙන් උච්ඡේදයටපත් වෙනවා කියන එක නිසා දිගට යන පැවැත්මක් හෝ කර්මේශා කර්මඵලයේ පිළිගැනීමක් හෝ හොඳ කළොත් හොඳක් සිද්ධ වෙනවා නරක කළොත් නරක සිද්ධ වෙනවා කියන කිසිම ධර්මයක් පිළිගන්නේ නැති නිසා ਸਰවඥයන් සඳහන් කරා මානවයාට කරන තියෙන විශාලම හානිය කරන්නේ අන්වැනි උච්ඡේදවාදී නිසා විහිං මොකද හේතුව සදාචාරයේ කාබාසිනිය කරනවා සදාචාරයේ සෝදපාලුවට ලක් වෙනවා. එවැනි කෙනෙක් තමන් කරන වැඩවලට වග කියන්නේ නැහැ. තමන් දරුවෝ ඉදිරි පිටේ මේ ඉන්නේ, ගෝලයෝ ඉදිරි පිටේ මේ ඉන්නේ, අම්මා තාත්තා ඉදිරි පිටේ මේ ඉන්නේ, වැඩිහිටියෙක් ඉදිරි පිටේ ඉන්නේ කෙනෙක්වත් නැහැ. ඒ තීරි සංගතියට වැඩනවා. එකම දේ ඉන්ද්‍රිය ගෝචර සැප හොයන එක පමණයි කියලා. නමුත් ඒක හොඳයි නරකයි කියනකොට ගන්න අල්ලුවොත් එහෙම අර සස්සතවාදයේ කියන මේ කයින් ඇති වැඩක් නැහැ. ඒකට දුක් දුන්නා හරි කමක් නැහැ. මේ ඇතුළේ තියෙන ආධ්‍යාත්මය පිරිසුදු කරන්න ඒක සදාකාලිකයි. අපි මොන જાති කෙරුවක්වත් ඒක ගෙවා දමන්න හෝ මකා දමන්න බෑ. අනිවාර්යයෙන්ම ඒක දිගින් දිගට යනවා. ඒක සාරුව බල වතයෙන්ම සාර බලධාරි දෙවියන් වහන්සේගේ මන අපිටයි ක්‍රියාත්මක වෙන නිසා අපි උන්දෑ සන්තෝෂ කරන්ට යාඥා කරනවා. ඇර මේ කයේ සැප හොයන්න ගියොත් උන්ද තරහ වෙනවා. සාර බලධාරි දෙවියන් වහන්සේ තරහ වෙනවා කියලා දැඩි විනයක් ඒ වගේම දැඩි සදාචාරයක්, ඒ වගේම සදාතනික බවක් විස්තර කරන්න පටන් ගත්තා. ওই දෙක මේ නාම රූප දෙකත් එක තමයි කලපලා තියෙන්නේ. ඉතින් සරුවචනාංශයේ මේ සර්වඥතා ඥාණයෙන් සාක්ෂාත් කරගෙන අපිට උත්සාහ කරන්න කියන්නේ සුතමේ වශයෙන් අහලා, චින්තාමේ වශයෙන් හිතලා මෙන්න මේ කියන විදිහේ මේ රූප ඉස්සර කරගත්තා වූ උච්ඡේදවාද භෞතිකවාද පැත්තට අපි දුවන වෙලාවල් තියෙන වෙලාවට ඒක දැනගෙන කියන්නේ කාම භෝගීව අත්ත කාම සුකල්ලි කාණියකට වැදෙන වෙලාව මේ රූප ධර්මයේ තමයි ඉෂර වෙන්නේ. ඊගාට නාම ධර්ම ඉෂර කරගත්ත වෙලාවට අපි ආධ්‍යාත්මික වෙනවා. කායට දුක් දෙමින් හරි කමන්නේ මේ අත්ත කිලමතාන යෝගේ ධ්‍යාවට වැටෙන්න යනවා. ඔන්න ඔය දෙකෙන් මග හැරීම තමයි හාපුරා කියලා බුදු වෙච්ච ගමන් ශ්‍රී මුකමුකට කරලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරේ ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. මහනි මට වැටහිච්ච ධර්මයේ හැටියට පැවිද්දෙකු විසින් යෝගාවචරිකු විසින් අනිවාර්යයෙන්ම අත නොගෑ යුතු ඇසුරු නොකළ යුතු කිට්ටුවට නොගත යුතු අන්ත දෙකක් තියෙනවා. ඒ මොකද්ද? මේ කාමසුකල්ලිකාණ යෝගය කියලා කියන්නේ ඉඳුරම් පිනවන උච්ඡේද වාදයට බරගතිය. අනිත් එක තමයි අත්තකිලමතාණ යෝගය කියලා කියන ශරීරයට වද දෙමින් මේ ආත්මය පිරිසුදු කරන්නට උත්සාහ කරන ගතිය සදාකාලික ආත්මය සර්වබලධාරී පරමාත්මය සමග සම්බන්ධ කිරීමට ගන්න උත්සාහය කියන මේ දෙක අතරින්නේ කියන. ඉතින් මේ දෙක අතහරින්නේ මොකෙන්ද? ඇයි මේ අතහරින්නේ? ආන එක තමයි සරුවචනාංශගේ මානව ප්‍රජාවට කරපු ප්‍රධානය නැත්නම් සොයා ගැනීම මේ මජ්ජිම පටිපදා. දෙක අතර මැද ඒ කියන්නේ ඔය එක අත්කිලමතාන යෝගය කාමසුකල්ලි කාණ්‍ය දෙක එකට කරලා දෙකෙන් බෙදෙන එක නෙමෙයි. ඊට හාත්පසින්ම වෙනසෝ විකල්පයක් උන්වහන්සේ කෙනත් ලැබුවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් මේ විපස්සනා වෙදී අපි හාපුරා කියලා ඔන්න ඔය මුලට තමයි අත තියන්නේ. අපි ඒක විස්තර කරන්න විපස්සනා ඥාන වශයෙන් සතෙක් කිව්වහම එතන කොටස් දෙකක එකතුවක් තියෙන බව සුත මේ වශයෙන් අහලා චින්තාමේ වශයෙන් තර්කයට අනු අනුමාන ඥානෙට අන්වේ ඥානෙට ගැළපෙනවද කියලා බලලා ඒ දෙක වෙන්කොට දැන ගැනීමට නාම රූප පරිච්ඡේද අපි ඡේදනය කරනවායි කියලා කියන්නේ කපනවායි කියන එකයි රචනයක ඡේද වෙන් කරනවායි කියලා කියන්නේ රචනයේ කොටස් වෙන් කරනවායි කියන එක පරිච්ඡේද කරනවායි කියලා කියන්නේ හාත්පසින්ම වෙන් කරනවායි කියන්නේ වෙන් කළ කෑලි කෑලි ඔතල පැත්තක තියෙනවා එතකොට පරිච්ඡේද කරන්නේ මොකද්ද මේ සත්වයා කියන එක නාම රූප දෙකට කඩා ගන්න එකයි අර එක ගුලියට තිබුණු සත්වයේක්ය, පුද්ගලයේක්ය, ස්ත්‍රියාවක්ය, පුරුෂයෙක්ය, මාළුකාරයෙක්ය, වඩුවෙක්ය ආදි වශයෙන් කියපු දෙවියෙක්ය, බ්‍රහ්මයෙක් ආදි වශයෙන් කියපු මේ සෑම දෙයක් තුළම මේ නාමයක දැන් වෙන කොටසක් තියෙනවා මනින්න කියන්න පුළුවන් සටහන් ආකාර ලිංග නිමිති ගන්න පුළුවන් කොටස් තියෙනවා. ඒක එක්ක මේ නොපෙනෙන නොදැනෙන අරූපී කොටසක් තියෙනවා. මෙවුව එකට අල්ල බදා දෙන්නේ. මේ දෙක එකතු වීමෙන් තමයි මේ හොල්මන නටන්නේ. මේ දෙක එකතු වීමෙන් තමයි මේ නාඩගම යන්නේ. මේ මායාව යන්නේ. එනිසා නාම රූප පරිච්ඡේ ඥානදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඒ සංසිද්ධියක් තුළ, පුද්ගලයෙක් තුළ, සිද්ධියක් තුළ, අත්දැකීමක් තුළ, ඇහිීමක් තුළ, දැකීමක් තුළ මේ දෙක වෙන් කරගන්න හදන එකයි. ඉතින් මේක මහා අභියෝගයක්. මේක මහා මේ විද්‍යානුකූල පරිේශනයක් මේ පණ ඇති සතෙක් කොටස් කරලා බලන්න හදනවා. මැරුණට පස්සේ කේසාලෝමානා කාදන්තා කියලා කොපල කොටන වළන එක එකක්. නමුත් මේක ජීවිතයේ තුලමයි සිද්ධ වෙන්නේ වෙනත් එක තමයි අනිත් එක තමයි බාහිර කෙනෙක් නෙමෙයි තමන්මයි කරන්නේ. ඉතින් සා මේකට කැප වෙන කෙනා තමයි යෝගාවචරය කියන්නේ. ඒ පුද්ගලයා මේක තනවා වඩන්න හදන්න හදනවා, ඒක නැති කරන්න හදනව නෙමෙයි. ඇති හැටියෙන් මේක නාම රූප වශයෙන් මේකල බලන්න හදන එකයි කරන්නේ. ඉතින් ඒක බලන්න හදනකොට සරුවචනාංශයේගේ මේ සාරාංශයේ කල්පලක්ෂයක් පිරුම් පුරුණකට උන්වංශය දැක්කා මේක ආවට ගියාට හැමතැනෙම පහර දෙන්න පුළුවන් තරක් නෙමෙයි. මේ බලකොටු ඊටාම දුර්වල තැන බලලා ලේසි තැන බලලා පහර දෙන්න ගහක් වැඩෙනකොට ගහේ මුල් කොටහ වැඩෙන්නේ තෙතමනේ දිහාවට. අන්ධකාරයේ දිහාට ඕජාව දිහාවට. පස බුරුල් තැන බලාගෙන. ඒ නිසා බලන්න ගහක මුලක් කවදාකවත් කෙලින් යන්නේ නැහැ. රුක් කලාමවනෝ. අර හිට මෙහෙට නැමීගෙන අවශ්‍ය අවශ්‍ය වෙලාවට ඕජාවති කියනවා. ආන්නේ වගේ උන්වහන්සේ දේශනාවේ ඍජු ශ්‍රී මුක දේශනා නැති වුණත් පසු කායි නටුආචාර්යින් වහන්සේලා සඳහන් කළ තිනවා යථාපාකටං විපස්සනා බෙනිවේෂෝ යම් තැනක විපස්සනා පැලිය පැල කරනවා නම් පහසු තැනින් පටන් ගන්න කියලා ප්‍රකට තැනින් පටන් ගන්න කියලා ගොරෝසු තැනින් පටන් ගන්න කියලා මොකද අපේ හිතේ තරම්ම කාලයක් මේ මලකඩ කාලා කාලයක් කෙලෙස් වලින් භරිත වෙලා ඒ නිසා ඒකේ ශිල්ප ශක්ති නැහැ මේ ඒකේ සූක්ෂම ගතියක් නැහැ. ඒ නිසා බොහෝම මලකඩ කාච්ච පීයක් වගේ අමාරුයි වැඩ කරන්න. වැඩ කිරීමයි මම මේක වැඩ කරලා මේ ටියුන් වෙලා ඉන්නේ. පටන් ගන්නකොට ගොරෝසු නිසා ලේසිම තැනින් ගොරෝසුම තැනින් පහසුම තැනින් පටන් ගන්න කියලා. ඉතින් ඒ නිසා මේ නාම රූප වශයෙන් ගත්තාම කොටස් දෙකකට අපිට ආකාර දෙකකට බෙන්නන්න පුළුවන්. නාම රූප කියලා කියන්නේ මේකේ අල්ලන්න පුළුවන් කොටසයි අල්ලන්න බැරි කොටසයි. මනින්න පුළුවන් කොටසයි මනින්න බැරි කොටසයි. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට සරුවචනාංශයට තේරෙනවා නම් මේ මනසට නාම කොටස හොඳට වැටහෙනවා බෑ රූප පිළිබඳ හැඟීමක් නැහැ කියලා. එයාට කියනවා රූප පිළිබඳව විස්තර විග්‍රහ සහිතව පට වියාපෝ තේජෝ වායෝ විඥාන ආකාශ කියලා තමයි සත්වෙක් පෙන්වන්නේ. රූප කොටස පෙන්වනවා පට වියාපෝ තේජෝ වායෝ ඒව එකිනෙක ගැටෙන්නේ නැති වෙන්න අතරමැද තියෙන අවකාශයත් මුළු නාමස්කන්ධෙම විඥානයේ වශයෙන්. තව තැනක තියෙනවා රූප කොටස් ටිකක් තේරෙනවා නාම කොටස් තේරෙන්නේ නැත්නම් රූප සේරම අරපට ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ කියන එක රූප කියන තනිනමඩ මල්ලට දාලා විඥානය කියන එක වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරට කඩලා පෙන්නනවා. ඉතින් ඒක නිසා එක එක පුද්ගලයාගේ ආධ්‍යාශය එක එක පුද්ගලයාගේ ගිනාපු උපනිෂේ සම්පත්‍ය වල හැටියට දේශනා විලාස කොටක් තියෙනවා. ඉතින් මේ විදිහට පංචස්කන්ධ වශයෙන් අට්ඨාරස ධාසු වශයෙන් එහෙම නැත්නම් සලායතන වශයෙන් එකම දේ තමයි කප කපා පෙන්වන්නේ ඒක ලේසිම ගොරෝසුම පෙන්වන ක්‍රමයයි නාම රූප කියන එක. ඉතින් ඒ කිව්වට එහෙම මේ පොත්වල ලියන්න පුස්කොළ පොතේ ලියන්න අකුරු අඩු වෙන්න එපායි. කිටි වෙන්න එපා නිසා නාම රූප පරිච්ඡේ ඥාන කියලා කිව්වට මේක ඇතුලේ මහා කන්දක් දැනුම තියෙනවා. රූප කොටාස ගත්තාම අර කියාපු ඉස්සර කරපු විග්‍රහ අනුව පඨ වියාපෝ තේජෝ වායෝ ආකාශ කියලා ඔන්න කොටස් පහයි. නාම කොටස ගත්තාම වේදනා සංඥා සංඛාර විඥාන කිව්වහම එතන කොටස් හතරයි. මෙන්න මේ කටයුතු පුද්ගලයෙක් කෙනෙක් නැත්නම් මමයට ආරෝපණය කරලා ගත්තොත් ඇහ කන දිව නාසය කය මන කියලා තව පැත්තකට කඩතැයි. ඇහ කන දිව නාසය කය කිව්වහම රූපට බරයි. මනස කිව්වහම ඉන්ද්‍රියක් වශයෙන් නාම ධර්ම වලට බරයි. මේ කොයි එකෙන් පෙන්නුවත් කොයි පැත්තට කපලා කොටලා බැලුවත් සර්වඥාන්සේගේ දේශනා ප්‍රධානව පෙන්වන නාම රූප දෙකෙන් අල්ලන්න පුළුවන් ගොරෝසු හරිය වෙන්නේ ප්‍රකට වෙන්නේ ප්‍රබල වෙන්නේ රූප කොටාසි. විශේෂයෙන්ම ආධුනිකයාට. එචා නාම රූප පරිච්ඡේද ඥානය කියලා නාමට කිව්වට වැඩට බහිනකොට රූප නාම පරිච්ඡේදයයි සිද්ධ වෙන්නේ. රූපේ ඉස්සර කරන්න වෙනවා වැඩි පටන් ගන්න. දන්නා තැනින් පටන් ගන්නවා. ගොරෝසු තැනින් පටන් ගන්නවා. ප්‍රකට තැනින් පටන් ගන්නවා. එනිසා රූපේ ඉස්සර කරනවා. ඒ රූපේ ඉස්සර කරපුවාම පුද්ගලයේගේ ඇහ කන නාසය දිව කය කියන මේ කොටස් පහ අල්ලන්න පුළුවන්. ඇස් ලස්සන කෙනෙක් ඇස් අන්ධ කෙනෙක් වශයෙන් කන ඇහෙන කෙනෙක් කන ලස්සනට පිටලා තියෙන කෙනෙක් වශයෙන් අපිට එක එකන එක එකන ඇහ කන දිවන ආශේ වශයෙන් කය මන කය වශයෙන් අල්ලතයිනව මන අල්ලන්න අමාරු මනින්න අමාරු කිරන්න අමාරු ඒ නිසා මේන් මේ ඇහ කන දිවන ආශේ කය කියන එකෙන් තමයි භාවනාව පටන් ගන්න මෙන්න මේ පහේ මේ ඉන්ද්‍රිය ධර්ම කියලා මේ ඉන්ද්‍රිය ධර්ම පහේ හුඟක්ම අල්ලන්න අමාරු බොහොම සූක්ෂම දේ තමයි ඇහැ. වෙන විදිහට කියනවා කෙලස් ගොඩාක් උපදින තැන තමයි ඇහැ. අපිට පාලනේ අඩුම තැන තමයි ඇහැ. එනකොට අපි වැඩියෙන්ම ආදරය කරන්නේ ඇහැට. වඩාම ආදරය කරන දකපුවම අපි කියනවා ඇහැ වාගේ කියලා. නැත්නම් ඇහි බබා වාගේ කියලා කියනවා. ඇහැ අඳ වෙච්චාම ලෝකේ නැති වුණා වගේ අපිට. නමුත් වැඩියෙන්ම අපි කෙලස් උපදවන්නේ ඇහි. ඊගාට නාසය, ඊගාට දිව, ඊගාට මේ ඊගාට කන නාසය දිව කය පිළිවෙලට යන්නේ. ඒ නිසා සරුවචනාංශේ නොකිය කියනවා පටන් ගන්නකොට කයෙන් පටන් ගන්න කියලා. ඒ කයෙන් පටන් අරගත්තාම මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ කය තමයි ඉස්සරහින් ධානය ඒක තමයි භාවනා කරන්න වෙන්නේ. ඒ නිසා භාවනාවට වාඩි වෙනකොට වාඩි වෙලා වාඩිලා ඉන්න කයට හිත යොදන්නේ කියලා. උපමාවකට කියන්නේ කොහොමද? හුඹහකට හිල් හයක් තියෙන හුඹහකට තලගොයෙක් රිංගගත්තට පස්සේ ඒ මස්සද්දට කොහොම හරි තලගොයා කණ්ඩ අවශ්‍ය නම් ගණ්ඩ අවශ්‍ය නම් එළියට එයා කරන්නේ අරකින් හිල් පහක් වහලා අනික හිලෙන් දුම් පිමින එකයි. ඒතර ඇතුළට දුම් ගියාට පස්සේ තලගොයාට ඉන්න බැරුව එළියට පනින්න හදනවා පනිනකොට එයා යන යන තැන දොරවල් වහලා ඒක අර දුම් පිමින හිල විතරයි ඉතුරු තියෙන්නේ. එතනම ඇහැ ගහගෙන මේ මස්සද්දා ඉන්න තලගොයාට ඇතුළේ ඉන්න බෑ. නිසා එළියට එන්න වෙන්නේ අර හිරෙම. එතකොට අශ්‍රද්ධට අල්ලගන්න තියෙන ඊට වැඩි. ඒ වගේ තමයි ඉඳගත්තර පස්සේ අපේ ශරීරයත් හුඹහක් වාගේ. නැත්තම් නිකන් චෛත්‍යයක් වාගේ. එහෙම නැත්තම් මේ පිරමීඩයක් වාගේ. ඕකේ හිල් හයක් තියෙනවා. ඇස් දෙක කියන්නේ එක හිලක් එකෙන් ගනුදෙනු සිද්ධ වෙනවා දෝරේට ඕසෙට. කන් දෙක කියලා කියන්නේ හිලක් එතනත් ద్వාරයක් තියෙනවා දොරක් තියෙනවා ඒකෙත් ගනුදෙනු සිද්ධ වෙනවා ගොඩාක්. ඊගාට නාසය කියන්නේ හිලක් ඒකෙමුත් ඝනතුන සිද්ධ වෙනවා ගොඩක්. දීව නැත්තම් කට කිව්වහම ඒකත් හිලක් ඒකෙමුත් ඝනතුන වෙනවා ගොඩක්. කය කියලා මෙතන සඳහන් කරන්නේ හැමේ තියෙන දැනෙන ගතිය. මොනවා හරි වැදිච්චාම ඇහැට රූප පේනා වගේ කයට මොනවා හරි වැදිච්චාම දැනෙන ගතිය තියෙනවා. අන්න ඔය හිල් පහයි හිත කියන හිලයි තමයි අපේ මේ හුඹහේ තියෙන්නේ. ඉතින් සරුවචනාති කියනවා මේ තලගෝය අල්ලන්න නම් ඇහැ කියන හිල වහලා දාන්න. ඉලස් දෙක වහගන්න. එහෙම නැති වුණොත් එහෙම මේකෙන් තලගා පණින්න ඉඩ තියෙනවා. සද්ද වහන්න බෑ. කනබයි සුද්ධ සුද්ධ පොරොප්ප ගන්න. මම ওই රට යනකොට මට පොරොප්ප සෙට් තුනක් හම්බුණා. ඒ ආසෙන්තර යනකොටත් දෙනවා සද්ද වැඩි නම් කණේ ගහගෙන ඉන්නේ කියලා. ඉතින් මට කණේ ගහපුවම තිබුණට වැඩි සද්ද වැඩි වෙන නිසා මම වැඩි පාවිච්චි කරන්න හැබැයි කාටට ඕන නම් දෙන්න පුළුවන්. කොහොම හරි ඒ කන් වැහිල්ල තේරවාදී ක්‍රමයේ එච්චරම කරන්නේ නැහැ කරන්න බැරිත් නැහැ. නමුත් ඒ වෙනුවට බුදුහාමර පෙන්නලා තියෙන නිස්සද්ද තැනකට යන්නේ කිය. ඒක තමයි ඔය විවේකසේනාසන කියන එකෙන් අදහස් කරන්නේ. ඊගාට නාසයේ තියෙන එකට ඒකත් වහන්න බැරි නිසා සුවඳක් ගඳක් නැති වාතයක් ඇත්තන්ට යන්න කියනවා. මධ්‍යස්ත වේග තියෙන වායු ධාරාවක්. තද හුලඟත් හොඳ නැහැ. හුස්ම හමන් නැති තැනකත් හොඳ නැහැ. හුලඟ. මද සීන තැනකට යන්නේ කියලා ඊගාවට මුඛය කතා කිරීමෙන් සහ ආහාර ගැනීම වළක්වන්න කියලා කියන වහගන්නේ. එතකොට ඉතුරු වෙන්නේ මේ මනසයි කයයි පමණයි. ඉතින් මේ මනස මානසිකාරය අර කායට යෙදවීම තමයි අපි මේ කරන්නේ. මේ නාම රූප පරිච්ඡේද ඥානයේ රූප පරිග්‍රහව පිනිෂ රූපේට හිත යොදන හැටි. ඉතින් තමයි වාඩි වෙලා කය දිහා බලනින්දී කියන්නේ. ඉතින් ඒ බැහුව අර මේ ඇස් දෙක බැහුවට ඒ ආයතනේ නතර වෙන්නේ නැහැ. ඉතින් ඔය ඇහැට රූප පේනවා වාගේ වෙනවා. කනට පුංචි සද්දයක් ආවත් ඇස් දෙක වැහුවට පස්සේ මහා ලොකුවට බය හිතෙනවා. ඊගාට නාසයේට දිවට තියෙන සංවේදීභාවය වැඩි වෙනවා. ඔය ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති අත්තන්ට නාසයට දිවට හොඳට දැනීම තියෙනවා. ඊගාට කයටත් දැනීම වැඩි වෙනවා. ඒ නිසා බින්ද ඇස් දෙක වහගත්ත කම කලබගෑනියක් එනවා. යමීමැසි පොදියක් ඇවිස්සුනා වගේ. ඒත් හතර සැරයක් වාඩි වෙනකොට ඕක ටිකක් හුරු වෙලා පුරුදු වුණාට පස්සේ දවසක අපිට පුළුවන් වුණොත් කයෙහි හිතියෝ දන්න අන්න දිනෝ. එතකොට කිය හැකි ඔන්න සතිය පිහිටියා මම දැන් මෙතන සතියේ හිටියයි කියලා. ඒත් මදි මොකද කය කියන්නේ විශාල ප්‍රදේශයක් නිසා බැල්ම තියාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා හොඳට බලාගෙන ඉන්නකොට ස්වභාවයෙන්ම හුස්ම රැල්ල පේනවනම් ජීව වායුව ප්‍රාණේ ආනපානේ එහෙමනම් කියනවා ඒ වැඩ පිළිවෙල යන්නේ උඩුකයේ ඒකයි උඩුකය කෙලින් තියාගන්න කියන්නේ. එහෙමනම් යටිකය අමතක කරලා උඩුකයට හිත ගන්නයි කියන්නේ. අර ඒකාග්‍ර කරගන්න විශාල ප්‍රදේශයේ තියෙන හිත අඩු කරන්න. ඒක අධ්‍යා බලාන ඉන්නකොට මේ හුස්ම වැටෙන තන හොඳට ප්‍රකටව තනිව පැටහෙනවනම් එක තැනක නාසිකාග්‍රේ හරි උදරේ හරි පිම්බීම හැකිලින් වශයෙන් හරි මේ දෙකටම සිද්ධ වෙන්නේ වායු පොට්ටබ්බ ධාතුව. ආනේකට හිත තියාගත්තාම අර මුළු කයේ තිබුණ හිත උඩුකයට අරන උඩුකයෙන් එක තැනට ගත්තට පස්සේ අන්න අර තලගොය අල්ලගන්න මේ මස්සද්දා හරියටම දැන් දන්නව එළියට එන්න හදන්නේ කියලා එතකොට අර හිල දිහාම බලන් හිටියා වගේ අනිකුත් දේවල් වලින් බාධාවකින් තොරව මේක දිහාම බලන් ඉන්න පුළුවන් නම් භාවනා ජීවිතය අපි එක කියන්නේ සද්ද වලින් තොරව වේදනා වලින් තොරව හිතවිලි වලින් තොරව ආස්වාසේ සිදුනට ආස්වාසේ දිහා බලන් ඉන්න පුළුවන් ප්‍රස්වාසේ සිදුනට ප්‍රස්වාසේ දිහා බලන් ඉන්න පුළුවන් පිම්බීම සිදුනට පිම්බීම දිහා බලන් ඉන්න පුළුවන් හැකිලිම සිදුනට හැකිලිම සිදියා බලන් සක්මන් කරනකොට වම තිනකොට වම දිහා බලන්න පුළුවන් හිතේ ඇස් දෙක වහලානේ. සක්මණේ නම් ඇස් දෙක ඇරලා තිබ්බත් පය දිහා බලන්න එපයි කියන. අඩි 4ක් 5ක් ඉස්සරහින් බලන්න. වම තිනකොට වම් බලන්න පුළුවන්. මෙන්න මේ ගතිය මේ භාවනා ජීවිතේ ඉතාමත්ම වැදගත් එකලාසෙයි. අරමුණට හිත යෙදීම මේක තමයි විතක්කය කියලා කියන්නේ. අරමුණට හිත නැංවීම කියලා කියන්නේ මේක කරගන්න බැරි කෙනෙකුටදී මේ ජීවිතේ භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට අමාරුයි. එයාගේ හිත නිතරම සද්ද දිගේ දුවනවා කිසිසේත්ම ස්පාසුවක් දෙන්නේ නැහැ මූල කර්මත්තාට යොදාගන්න. වේදනාදිගේ දුවන මොන විදියකින්වත් කය ස්පාසුවක් නැහැ. හිතවිලි දිගේ දුවන කොහොමඩක්වත් තැනකට යොමු කරන්න බැරි නම් එක්ක මානසික අසහනයක් නැත්තම් තදබල දුස්සීලවන්තය. යම්ම කිසි කෙනෙකුට මේ කයට හෝ උඩුකයට හෝ ආස්වාද ප්‍රසවාසයට හෝ පිම්බීම හැකෙන යෙදුවා නම් ඒ යොදපු දෙයට අපි අරමුණ කියලා කියනවා මේ තේරවාද භාවනාව කියන ආරම්මන භාවනා කියලා. නැත්නම් කර්මස්ථාන භාවනා. මේ කර්මස්ථානයේ සහ අරමුණ කියන එක මේ අවස්ථාවේ සමාන වචන බවටපත් වෙනවා. අද ලෝකේ ලංකාවේ ගත්තොත් භාවනා ක්‍රම හුඟක් දේවල් මේ කර්මස්ථාන භාවනා බොහොම නීචයි, බාලයි, ළමයි, බොළඳයි. ඕක නෙවෙයි කෙලින්ම නිවනට යන්න පුළුවන් කෙටි මාර්ග තියෙනවායි කියලා හරියට ප්‍රචාර ඒ නිසා ථේරවාද ක්‍රමයේ විස්තර කරන ගුරුවරු කවදාකවත් ඒ වගේ පොටපන්න ගන්න නැතුව හැමදාම ආදුනික හිතක් හැමදාම ලදරු හිතකින් රූප කර්මස්ථානෙම පටන් ගන්න කර්මස්ථාන භාවනාවක් කරන්න රහත්ුණත් ඒක අමතක කරන්න එපයි කියන. බුදු වුණත් අමතක කරන්න එපයි කියන. සෝවාන් වුණත් අමතක කරන්න එපා. භාවනා ඊයේ හරි ගියත් අද අමතක කරන්න. හැමදාම රූප කර්මස්ථානෙම පටන් ගන්න. ඒකයි මම කියුවේ නාම රූප පරිච්ඡේද ඥානයේ නම තිබුණාට රූප නාම පරිච්ඡේදය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක පිළිබඳව විශේෂයෙන්ම චුල්ල විභංග චුල්ල සත්‍යක සූත්‍රයේ අටුවාවේ ලොකු ස්වාමීන් වහන්සේ මට මතකයි ඒ සමත විදර්ශනා භාවනා මාර්ගය ඔප්පු කරනවා. ඇයි මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා තිබුණාට රූප නාම වලින් වැඩ පටන් ගන්න කියලා. විස්තර කවති කෙනෙක් ඒක බලලා දැනගන්න පුළුවන්. කෙසේ නමුත් ඒක මූලධර්ම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් භාවනා උපදෙස් දෙන හැම ගුරුවරයෙක්ම රූප කර්මස්ථානෙ පටන් ගන්න. මේවට කියනවා කර්මස්ථාන භාවනාව. ඉන්නේ කර්මස්ථාන භාවනාව කරගන්න බැරි ඇත්තෝ නැතුවාමත් නෙවෙයි. ඒ අත්තන් ඉතින් අර මේ චතුරාර්යක භාවනාවලින් අර තියෙන චරිත දෝෂය, කර්ම දෝෂේ මකා මගාගෙන මේ වමට දකුණට ආශ්වාසයට ප්‍රශ්වාසයට පිම්බීමට හැකිලීමට හිත ගන්නට කීකරු කර ගන්න වෙනවා. එහෙම නැත්නම් යන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයක් හැදී ඕනේ නැහැ. එක චිත්තක්ෂණයක් හුස්ම ගන්න වෙලාවේදී හුස්මේ හිටිනවා නම් හුස්ම පිට ගන්න හුස්ම පිටවීමේ හිටිනවා නම් ඒක පටන් ගත්තා වෙනවා නාම රූප පරිච්ඡේද ඥාන. ඒ නිසා දිට්ඨි විසුද්ධි නාම යථාව දසන නාම රූප පරිච්ඡේද ඥානං කියලා සඳහන් කරනවා. දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මේ නාම ධර්මයන්ගේ ලක්ෂණ රසපච්චුපට්ඨාන වශයෙන් රූප ධර්මයේ ලක්ෂණ රසපච්චුපට්ඨාන වශයෙන් වෙන්කොට දැන ගැනීමේ ඥානෙ. ඒ ඥානෙ කොච්චර වෙලා තියෙන්න ඕනද කියලා නෑ. එක චිත්තක්ෂණයක්. මේ ආස්වාසය මම මගේ හිතේ තියෙන දැන් ආස්වාසය කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් මගේ හිතේ තියෙන ප්‍රස්වාසය කියලා ප්‍රස්වාසය මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒක තමයි නාම රූප පරිච්ඡේ ඥාන කියන ගෙට ගෙවදින වෙලාව. ඒක මං හිතන්නේ හුඟ දෙනකොට ප්‍රශ්නයක් කියලා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ ඒ ගත්ත චිත්තක්ෂණය තවත් චිත්තක්ෂණයට දික් කරගන්න එකයි. ආස්වාසයේදී ගති කරගත්ත සතිය ප්‍රස්වාසයට නොබින්ද නොකඩා නොසොල්ලාගෙන යන එකයි. ප්‍රශ්වාසයට අරන් සතිය නැවත ආශ්වාසයට ගෙනියන එකයි. මේක සඳහායි අපිට මේ භාවනා මධ්‍යස්ථාන ඕන වෙන්නේ. මේකයි අපිට මේ සිල්රදි පොරවාගෙන මේ සිවුරක් දරාගෙන පාපනියක් දාගෙන උතුරු සලුවක් මේ විවිධාකාර දේවල් අපි කරන්නේ අර ගත්ත චිත්තක්ෂණ ඊගා චිත්තක්ෂණයට ගෙනියන්නයි. ඒ මොකද අර එක චිත්තක්ෂණයක පිහිටන සත්‍ය ගුණ විශේෂයක් අපේ චරිතයට එකතු කරන්නේ නැහැ. වතුරේ ඇඳපු ඉරක් වාගේ. මොකද ඊට වැඩිය ටිකක් හොඳයි වැල්ලේ ඇඳපු ඉර. නමුත් ඒකත් හෙල්ලිච්ච ගමන් නැති වෙනවා. ඊට වැඩිය හොඳයි පසේ ඇඳපු ඉර. ඊටත් වැඩිය හොඳයි ගලේ ඇඳපු ඉර. ඔත ඉස්සල්ලාම අර වතුරේ වගේ තියෙන අරමුණක් ගන්න බැරි වෙර තිබුණ එක වැල්ලේ රැඳා වාගේ යාන්තම් වන ඇතුල්වීම පිටවීම පිම්බීම හැකිලිම එහෙම නැත්නම් වම දකුණ වශයෙන් මේ ධර්ම පේනකොට මේ කිසිම නාම රූප ගතියක් නැහැ මේක රූප ලක්ෂණම තමයි පෙන්වන්නේ ඒ රූප ලක්ෂණ දිහා බලාගෙන දිකට ඉන්න බැරිකම තමයි නිවන වහන එකම ධර්මය. තරුවචාන්සේ සඳහන් කරන මේ ඉරියව් වෙනස් කිරීම තමයි දුක වසන දේ. දුක තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න නම් මේ අල්ලාගත්ත හිත දිගට ගෙනියන එකයි වැඩේ. ඉතින් ගුරුවරයෙකුට ලොකු වගකීමක් තියෙනවා ආධුනිකයෙක් ආපුවාම පෙන්නලා දෙන්න මේ නාම රූප පරිච්ඡේ ඥානේ බරවතන දාන්න නැතුව, ditthi visuddhi ආදී බරවතන දාන්න නැතුව මේ හුඹහේ කටවල් පහක් වහලා මෙන්න මේ හුඹහෙන් දුම් පිඹින ගම මේක දිහා බලන්න හිටපන් කියලා මස්සද්දාගේ වැඩේ කියලා දෙනවා. ඒකත් සමහරුන්ට හරි අමාරු. ඉතින් ඒකයි මේ දවස් 10ක් 15ක් එක තැනක තියාගෙන කණ්ඩ බොණ්ඩ දීලා යාන ඔක්කොම පහසුකම් ටික දීලා මේක හොඳට පුරුදු කරාට පස්සේ අපි හිතමු ඔන්න පිම්බීමකට පස්සේ හැකිලිම හැකීමට පස්සේ පිම්බීම පේනවයි කියලා. පුළුවන් බවත විශ්වාසයක් ඇති උනායි කියලා. මේක ලොකුම ලොකු දෘෂ්ටියේ ලොකු පරිවර්තනයක්. ඒ පුද්ගලයා තේරුම් ගන්නවා මගේ විමුක්තිය මං අතේ. පිටින් එන කාමරාග ව්‍යාපාද වගේ දේවල් වලවත් පිටින් එන සද්ද වේදනාවලවත් නෙවෙයි තියෙන්නේ මේක දකින්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන්. සුදුසුකම් තියෙනවා. පින තියෙනවා. දැන් තියෙන්නේ යාප්පු වෙලා යටහත් පහත් ලදරු හිතක් ඇති කරගෙන මේ ඇතුල් වීම මේ පිටවීම දිගට පවත්වන එකයි. අන්නේම පවත්වාගෙන යනකොට ඒක දියුණු පවුණු කරගන්නයි මේ ගුරුවරු මතක් කරන්නේ මේක ඇතුල් වෙන වෙලාවේදී ඇතුල් වීම කියලා මෙනෙහි කළොත් පිටවීම වෙලාවේදී පිටවීම කියලා මෙනෙහි කළොත් හිත ඒකට ඇසුර වැඩි වෙනවා. සමීපස්ත භාවය වැඩි වෙනවා. අන්නේ සමීපස්ත භාවය වැඩි කරන්න වැඩි කරන්න ඇතුල් වීමේදී ඇති කරගත්ත සතිය නොසොල්ලා නොබිඳ නිසොල්මනේ පිටවීමට ගන්න පුළුවන් වෙන්නේ. අන්නේම කරගෙන ගියොත් ඒ යෝගාවචරයට බාධාතුකින් තොරව ඇතුල් වීමක් පිටවීමක් පිම්බීමක් හැකිලීමක් වමක් දකුණක් දැක්කොත් ආරම්භයේදී මේවා විශාල ගොරෝසු වෙනස්කම් තියෙනවා. ඇතුල් වීම කියලා කියන්නේ ඇතුළට පිරිමදින ගතිය නම් පිටවීම කියන්නේ පිටතට පිරිමදින ගතිය. ඇතුල් වෙන වාතයේ සීතල නම් පිට වෙන වාතයේ උණුසුමයි. සමහර වෙලට ඇතුල් වෙන වාතයේ කීකරුයි පිට වෙන වාසේ දලබ්බරයි. තමයි ඇතුළේන වාසේ දඩබ්බරයි පිටේන වාසේ කීකරයි. ආන්නේ මේ විදිහට මේ දෙක ගලපගත්තොත් මේ නාම රූප පරිච්ඡේද ඥානයේ මුල් බහින බවට. දියුණු වෙන බවට ලකුණු තමයි. අපි මේවට කියනවා මේ අරමුණේ ස්වභාවික ලක්ෂණ දැන ගැනීම කියලා. ඉස්සරට වුණේ මේ අරමුණු චිත්තක්ෂණයක්වත් හිතේ හිටින් නැතුව එකින් එකට එකින් පණින නිසා මේ වගේ නම් වණන් කියන්න අලගිය මුල ගිය විස්තර බලන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ගුරුවරයා උල උලා පෙන්නනවා. පකලු පිළිමැද පිළිමැද පෙන්නනවා ආනගුණීමේ හිත තියාගන්න තියලා කොහොම හරි මේ ඇතුළීමේ පිටවීමේ පිම්බීමේ හැකිලිමේ වෙනස්කම දැකගන්නයි කියලා. මේ වෙනස්කම දැක ගැනීමේදී හිත කර්මන්‍ය වෙලා අරමුණ අණුව යාපු වෙලා ඒ අරමුණේ පළු දෙක අතර ගැළපීමක් කරන්න සිද්ධ වෙනවා. ඇතුළේ හුස්ම මෙහෙමයි පිට වෙන හුස්ම මෙහෙමයි. පිම්බෙන වැටි මෙහෙමයි හැකිලෙන හැටි මෙහෙමයි කියලා. ආන්නේ බලාන යනකොට අරමුණයි හිතයි මූණට මූණ දාලා හිටීම තමයි මේ චිත්තක්ෂණ රාශියක් එක දිගට පවතිනවා කියන්නේ. මෙන්න මේ එකිනෙකා මූණට මූණ දබලාගෙන හිටියේ නැත්තම් අරමුණ කාලානුරූපව පරිවර්තනය වෙන හැටි අරමුණ පරිණාමයටපත් වෙන හැටි රූපාන්තරණයකටපත් වෙන හැටි දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. එක සැරයක් දැක්කට පස්සේ ආයේ ඒක මතකෙ හිටියේ නැත්නම් අපිට ඒක ඊගාව සැරේ දකින්නකොට එයාමද ඒකම වෙනස් ස්වරූපයද නැත්නම් වෙන කෙනෙක්ද කියලා පටලවෙනවා. යම් කිසි සංඥාවක් කරන් තිබ්බා නම් චිර සංඥාවක් දෙවෙනි සැරේ දකින්න කරනවා මෙයාම මේ වෙස් පෙර ළඟන ඇවිල්ලා තියෙන්නේ. එතන මේ මිනිස්යාගේ මෙන්න මේ මේ ටිවල් වයසට ගිහිල්ලා ආදි වශයෙන් මෙන්න මේ දැකිල්ල තමයි එක දිගට අරමුණේ පැවැත්වීමෙන් කරන්නේ. මට මතකයි මම ඔය කීලා එක තැනක භාවනාවක් කරනකොට කිසිසේත්ම බුද්ධ ආගමට නැති කිසිසේත්ම සීලයක් රකින්නේ නැති සම්පූර්ණ තරුණ වයසේ අංගනාවක් ඇවිල්ලා වාඩි වුණා. කවදාවත් භාවනා කරලා තිබුණේ හැබැයි කවදාකවත් රැයට කාලා තිබුණෙත් නැහැ. කවදාකවත් මස් මාංශයක් කාලා තිබුණෙත් නැහැ. කවදාකවත් මේ බෙහෙත පාවිච්චි කරලා තිබුණෙත් නැහැ. ඉතාමත්ම හොඳට තමන්ගේ චරිතය රැකගෙන ඉඳලා තිබුණා. දන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් භාවනා කරන්න කියලා වාඩිලා මං කිව්වා මට තේරෙනවා විනාඩි 10ක්වත් ඉන්න බෑ කියලා. මං කව පැයක් ඉමු කියලා. ඉතින් පැයේදී මං දැක්කා ඉඳ ගන්නවා, දඟලනවා කොහොම කොහම හරි ඉඳලා ධර්ම සාකච්ඡා කරන වෙලාවදී කිව්වා මට ওই විනාඩියක් දෙකක් භාවනාවට නම් ওই කියන විදිහට ආනාපාන තියාගන්න පුළුවන්. පැයක්ම ඉන්නකොට කොහෙද හිත තියානින්නේ කියලා ඇහුවා. ඉතින් මං කිව්වා දිගටම ආනාපානෙමයි හිත තියන්න කියන්නේ කියලා. ඔළුව වෙනවා මට තේරෙනවා මොකක්වත් තේරුනේ නැහැ කියලා. ඊට පස්සේ තනදී බණ භාවනා කරනකොට සාමාන්‍ය සීලයක් තියෙන භාවනා කරන කෙනෙක්ගෙන් ආගෙන ඉනකෝ ස්වාමීන් වහන්සේ කියන විදිහට ආනාපානෙ හිත තියන්න පුළුවන්. ධානයනකොට මේ අරමුණ එක්ක නොපෙනී යනවා එක්ක නොදැනී යනවා. ඉතින් එතකොට ඔබ වහන්සේ එතන නැහැ. ඊගාට අපි මොකද කරන්නේ? එතකොට මම කිව්වා මේ අරමුණ දිහාම බලාිනකොට අරමුණ පරිණාමයටපත් වීම, පරිවර්තනයකටපත් වීම, රූපාන්තරණයකටපත් වීම තමයි බුදුහාමුදුරන්ට පෙන්වන්නට ඕනේ දේ. එතකොට වෙන අරමුණක් ගත්තොත් අපි පරාදයි. අපි හොතෝත මඩේ දැම්ම වෙනවා. ඒ නිසා මේ අරමුණ වෙනස් වෙන බව දැනගෙන ඒ වෙනස් වීම තමයි මට බලා ගන්න ඕනෑ කියලා බැලුවොත් ওই වෙලා තියෙන හොඳයි. නමුත් මේක වැරදුනා, පෙරදුනා කියන හැඟීමෙන් ගත්තොත් ඉතින් ගුරුවරයෙකු ළඟ නැහැ. කමඨාන් සුද්ධ කරන විදියක් නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. මම එතකොට මට මතක් වුණාට ඉස්සරහ ගෑන ළමයටත් මේ උත්තරේ දී ගන්නට හම්බුණා නම් හොඳයි. මොකද මේ දෙන්නම පැත්තක දාමුකෝ අපි දැන් ගත්තොත් අපිට දැනගන්න තියෙන්නේ පිම්බීම හැකිලිම ගත්තා නම් ආනාපානෙ ගත්තා නම් දිගට පවත්වන්න පුළුවන් නම් ඒක එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ප්‍රිය අවස්ථාවලුත් තියෙනවා අප්‍රිය අවස්ථාවලුත් එනවා. ගුරුසු අවස්ථාවල තියෙනවා සියුම් අවස්ථාවලුත් එනවා. අරමුණ ළඟ තිබිලා සද්ද වේදනා හිතවිලි ඈත දිස් වෙන අවස්ථාවකුත් එනවා. සමහරට අරමුණ ඈතට ගිහිල්ලා හිතවිලි සද්ද වේදනා ළඟ දිස් වෙන අවස්ථාවකුත් එනවා. අරමුණ ගව් ගානක් ඈත නමුත් තියෙනවා කියලා දැනන වෙලාවකුත් එනවා. සමහරට හරියටම නහයට මේ ළඟම තියෙනා වගේ පේන වෙලාවකුත් තියෙනවා. මේ තිබිලා නැති වෙච්ච අරමුණක් පේනවා. මේ නැතුව තියලා ඕන් මතු වුණා කියන අරමුණකුත් තියෙනවා. මෙන්න මේ දැන් තියෙනවා මේ පේනවා කියන අවස්ථාවලුත් තියෙනවා. ආන් ඒ වගේ මේ ආනාපානේ පැතිකඩ 11ක් තියෙන බව සර්වඥතාඥාණයට වැටහිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ආනාපානටම නටන්න යටලා. ඒක දිහාම බලාන ඉන්නකොට මේ රූප ලක්ෂණවල රුප්පණ ස්වභාවය එක එක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන බව කුප්පණ ස්වභාවය කිව්වක් කමන්නේ කිපෙන බව. උෂ්ණට සීතලට කිපෙන බව. එතනින් ගියාම වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන බව. මෙන්න මේ රූපණ ලක්ෂණේ තේරෙනවා. හැබැයි අපේ තියෙන නිත්‍ය සංඥාව කොච්චර බහුලද කියනවා <coughs> මෝඩකම කොච්චර බහුලද කියන එක වෙනස් වෙන ගාණ හිත නරක කරගන්න. මේ ගොරෝසුර තියලා සීම් වෙනකොට හිත නරක කරගන්න. ප්‍රියව තිබිලා අප්‍රිය වෙනකොට හිත නරක කරගන්න. ළඟ තිබිලා දුර වෙනකොට හිත නරක කරගන්න. දුර තිබිලා ලඟ වෙනකොට හිත නරක කරගන්න මේක මට බලන්නකෝ කෝ නෑනේ කොටි වලි ගල්ලා ගත්තා වගේ මේක එක්ක බැලුවට පේන්නේ නෑ එක්ක පෙන්නුනට ඒක ඒක විදිහට තියෙන්නේ නෑ මේක මේ කරන්න බැරි වැඩක් එක්ක ගුරුවරයාට වැරදිලා එහෙම නැත්නම් මට උපදෙස් ලැබිලා නෑ මේක කමට අසුද්ධ කරන්න තු කරන්න බෑ කියලා අර නිත්‍ය සංඥාවෙන්මයි අපි මේක ගන්න හදාගන්නේ ඉස්සරහ තියෙන එක එහෙමම ගලේ කොටප එකක් වගේ බලාගෙන ඉන්න හිතනවා පුළුවන් කියලා හිතනවා මෝඩකම තියෙන කාරණා නම් එහෙම පේනවා නමුත් හිත කවදාකවත් එක විදිහට තියෙන. එකම අරමුණේ හිත දිගට දිගට යනකොට සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා. එතකොට අරමුණ අර හිත මෙනෙහි කරන හිත තාම අපි රූප ධර්ම වල ඉන්නේ නාම ධර්ම වලට ගියේ නැහැ. නමුත් නාම ධර්ම අපි රූප ධර්මයට තියලා කුරුසෙට යන ගැව්වගේ හිර කෙරුවට ඒකේ තැන නතර වෙන්නේ නැහැ. නාම ධර්ම වල වෙනමම පරිණාමයක් සිද්ධ වෙනවා. පරිණාමේ වෙන්න වෙන්න වෙන්න අර එක දිගට බලාගෙන ඉන්න පුළුවන් ගතිය නැති වෙනවා. විවිධ හේතු නිසා සියුම් වීම නිසා දුරස්ත වීම නිසා අප්‍රිය වීම නිසා නොපෙනී යාම නිසා විවිධාකාරයෙන් පේන්න හදනකොට හිත් වට්ටා ගන්නෙ නිච්ච සංඥාව නිසා ඒක නිසා ගිරිමානන්ද ආදී සූත්‍රවල ਸਰුවත්‍යංශේ සඳහන් කළා තිනවා පුළුවන් තරම් අනිච්ච සංඥාව නිකන් හිතට වද්දාගෙන තියාගන්නයි කියලා. වැඩේ හරි ගියොත් අන්න අනිච්ච සංඥාව පෙනේ. මොකක්ද අනිච්ච සංඥාව කියන්නේ? මේක දිහා බලනකොට මේක වෙනස් වෙනවනේ. නොපෙනී යනවනේ. එපා වෙනවනේ. අල්ලන්න දෙයක් නැති වෙනවනේ. හිත වැටෙනවනේ. හිත කම්මැලි වෙනවනේ. ආ හිතකොට ඩිංගිත්තක් හරි කොනකින් හිත આવොත් ඕක වෙන්න ඇති. එහෙනම් මේ අනිත්‍ය සංඥාව වඩලා තියාගන්න කිව්වේ කිව්වොත් අන්න යෝගාවචරයට චිත්ත ශක්තිය එනවා. ඒ විදිහට මේ රූප ධර්මයේ රුප්පණ ලක්ෂණය. රුප්පණව කියලා කියන්නේ කිසිම වෙලාවක දෙපාරක් එක විදිහට මතුවෙන්නේ නැහැ. එහෙව් දේනේ අපි මේ වැටකටලු ගහගෙන දෙපා වේලි බැඳගෙන මගේ ඉඩම මගේ ඩෙන්ටි කාඩ් එක මගේ නම මගේ රට මගේ ජාතිය මගේ ආගම කියලා මේ රකින්න හදන්නේ නිකන් මේ දොඩම් ගොඩක් බදාගත්තා වගේ අර රොත්ත බදාගත්තට එකක්වත් අහු වෙන්නේ. ගොඩ තිනකොට නම් හිතනවා බදාගන්න ගන්න පුළුවන් මේ කියලා. එකක් ගත්තොත් නම් අතටවත් ගත හැකි. දොඩම් ගොඩ බදාගත්තා වගේ මේ එකක්වත් අල්ලන්න ගියොත් අහු වෙන්නේ. ඉතින් පච වෙනවා. ඉතින් හිත නරක වෙනවා. ඉතින් භාවනාව බැරුව යනවා. ඉතින් ඩාඩිය දා. ඉතින් වෙවුලනවා. ඉතින් සහලවනවා. රූපණ ගෙදේ පිළිගන්න කැමති නැහැ. රූපණ දේ තමයි බුදුහාමුදුරු කිව්වේ රූපයාගේ ලක්ෂණය. මේ රූපණ බව තමයි වෙනස් වෙන බව. ඒ රූපණ බව වෙනස් වෙන බව නිසා මේ රූප ධර්ම ගුලි කරන්න බෑ. ගුලි කෙරෙන්නෙම තකතිරුකමෙන්මයි. ගුලි කෙරෙන්නෙම මෝඩකමෙන්මයි. ගුලි කෙරෙන්නෙම නොදැනුවත්කම නිසාමයි. ගුලි කෙරෙන්නේ අන්ධකාරෙමයි. හොඳට ලං වෙලා බැලුවොත් ඒවා නිකන් මීමැසි පොදියක් ඇවිස්සලා ගියා වාගේ ඇවිස්සලා යනවා. රත් වෙච්ච කබලට වතුර කඳුලක් දාපුවම චක් ගාලා වාෂ්ප බාටපත් වුණාට පස්සේ අර වතුර නොපෙනී යනවා වගේ අරමුණක් දිහා හොඳට බලනකොට විකිරණශීලී ගතියක් තියෙනවා. ඒක තැනට එකතු වෙන ගතියක් නෑ ඒකේ. විසිරෙන ගතියක්. කරන විසිරුණාට පස්සේ එක එක අංශුවට ගියාට පස්සේ මෙන්න මේකේ අර තිබුණු සටහන් ආකාර ලක්ෂණ මොකක්වත් නැති වෙනවා. ඉතින් ඒක වෙනකොට යෝගාවචරයට වෙන්නේ බංකොලොත් උනාවා. අසරණ වුණා වගේ නැති වුණා වගේ පෝරකේ ලෑල්ල ඇද්දා වගේ ඉතින් පසලුවක සාදාලා නැගිටලා යනවා කොහෙද මේ භාවනා කරන්න දෙන්නේ නැහැනේ භාවනා කරන්න යනකොට එක්ක අරමුණ නැති වෙනවා එක්ක සද්දයක් එනවා එක්ක වේදනාවක් එනවා කියලා මේ தත්ත්වේ නොදැනීම නිසා රූප ධර්මයාගේ ලක්වන රස නොදන්න නිසා භාවනා හරියන්න හරියන්න කුලප්පු වෙනවා ඒ නිසා දැනගන්න ඕන රූපේ තියෙන රූපපන ලක්ෂණය කුප්පන ලක්ෂණය චිත්තක්ෂණේ චිත්තක්ෂණේ වෙනස් වෙනවා විකිරණ ගතිය කියලා කියන්නේ අර ගුලිය තිබුණ එක ප්‍රත්‍යච කවට වතුර කඳුලක් වටනවා වගේ හොඳට බලා හිටියොත් විසිරලා යනවා. ගලකට වහිනවා වාගේ. මේ විකිරණ ලක්ෂණය හොඳට බලන්න පුළුවන්. හැබැයි අර හිතවිලි වේදනා සද්ද නැති හිතකින් සීරුවේ බලන ඉන්නවා. මේකේ බලන ඉන්න එකවත් පේන එකවත් නෙමෙයි ප්‍රශ්නේ. ඒක පිළිගන්න කැමති නැති එකයි ප්‍රශ්නේ. එන්නේ එකයි මේකට කියන්නේ ditthi visuddhiya කියලා. දෘෂ්ටිය හරි කෙනා නම් අනිත්‍ය සංඥාව තියෙන කෙනා නම් ආ ඕනේ කමක් නැහැ මට කිව්වේ බලාගෙන ඉඳිනේ කියලා බලාගෙන ඉදී. ඉන්නකොට නම් හතර සැරේ පේනකොට පේනවා මේකෙත් ඇත්තක් තියෙනවා. කවුරු කොහොම පොත්වල ලියලා තිබ්බත් මට පේන ඇත්ත තියෙනවා කියලා අර විකිරණ ගතිය, විසිරෙන ගතිය තේරෙනවා. විෂද වෙන ගතිය, පැතිරෙන ගතිය තේරෙනවා. ඉතින් ඒක වෙනකොට අභ්‍යාගත පච්චුපට්ඨාන කියලා තියෙනවා ඊට පස්සේ ආරමුණු කරන්න බෑ. ඒක අනන්‍යතාවය නැති වෙනවා. ස්ත්‍රී ගතිය නැති වෙනවා, පුරුෂ ගතිය නැති වෙනවා, පෞද්ගලික ගතිය නැති වෙනවා. ඒව නිකන් හුදු ධාතු කොටස් බවටපත් වෙනවා. ධාතු කොටස් බවටපත් වෙනකොට හරිය බයක් ඇති වෙනවා. හරි අසරණකමක් ඇති වෙනවා. ඉස්සලා නම් මේක ඝන සංඥාවට අහුවෙලා, කෘත්‍ය සංඥාවට අහුවෙලා මේක අල්ලලා සාක්කුවේ දාගෙන තරඬුවේ තියාන තැම්පත් කරන්න පුළුවන් ගතියක් තිබ්බා. දැන් බලන බලන එක පේනවා මෝඩකම තියෙනකොට පේනවා. හොඳට බලනකොට ඥානෙ මත උඩ නොපෙනියනවා. මේක හිතන්නේ අනිත් පැත්තට මට ඥානෙ තිබිලා ඒ වෙලාවෙ පෙන්නවා දැන් මොකද්ද මොඩකමක් ඇවිල්ලා තියෙනවා දැන් පේන්නේ නැහැ කියලා ওই දෙක අතර දෘෂ්ටියේ විශාල පෙරලියක් සිද්ධ වෙන එක විනාඩි 5ට වෙනවක. නමුත් කිසිම කෙනෙක් ඔකට ලෑස්ති නැහැ. එනිසා මේ අභ්‍යාගත භාවය අරමුණු කරන බැරි ගතියම ආධුනිකයට පේන්නේ මම භාවනට අභව්‍යයි මට දෙන දෙන අරමුණු නැති වෙලා යනවා අතපල්ලේ වැටෙනවා ඒ නිසා මම පෞකාරයක් වෙන්නද කියලා සතිය නැතු වෙන්නද කියලා සමාධිය නැතු වෙන්නද කියලා ඉතින් අරමුණු මාරු කරනවා ගුරුවරු මාරු කරනවා ස්ථාන මාරු කරනවා ඔහේ ඇවිදිනවා කවදාකවත් අන්දරේ පොල් හිටේව වගේ පොල් ගහ මුල් බහින්නේ නැහැ තැන් තැන් ලින්කපන මිනිහට වගේ කවදාකවත් උලට යන්න හම්බ වෙන උල්පතට යන්න හම්බ වෙන. ඒ නිසා මේ අභ්‍යාකත භාවයේ අරමුණු කරන්න බැරිකම එnde end end ප්‍රකට වෙන්න පටන් ගන්නකොට දැනගන්න ඕනේ මේ හිතයි අරමුණයි නැත්තම් නාමය රූපය වෙනස් වීම නිසායි මේක වෙන්නේ. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ හිතකටයි. ගස්කල් වල නෙවෙයි. අනුන්ගේ හිතකත් නෙවෙයි. ආනෝ විදිහට රූප ලක්ෂණය තේරුම් ගත්ත කෙනාට මේ අවශ්‍යෙන්ද අවශ්‍යෙට තේරුම් පටන් අර ගන්නවා. මේ රූපේ මතු පිට පේන ගතිය, ආධුනික හිතට පේන ගතිය, කෙලස් බරිත හිතට පේන ගතිය, නීවර සහිත හිතට පේන ගතිය නෙවෙයි. බලාන ඉන්නකොට ඉන්නකොට වෙන්කොට දහනකින් දකින්ද රූපාන්තරණයක් සිද්ධ වෙනවා. පරිණාමයක් සිද්ධ වෙනවා. ඉස්සෙල්ල ඉස්සෙල්ල මේක වෙන්න විනාඩි 45ක් 50ක් උනක් යන්න පුළුවන්. දැනගෙන තේරුම් ගත්තට පස්සේ ඉඳ ගන්න පමා විතරයි. ඉඳ ගත්ත ගමන්ම අරමුණු බොහෝම සියුම් වෙලා වලාකුලක් අස්සේ යනවා වගේ අජට අවකාශ යානයක් ඒ අවකාශ වස්තු අතරින් යනවා වගේ කිසිම හැලැප්පීමක් නැතුව යන්න පටන් ඒ දන්න කෙනා නොදන්න කෙනාට ඒක බය එළවන තැනක් වෙනවා අනතුරුදායක තැනක් බාටපත් වෙනවා ඉතින් ඒ නිසා ධර්ම සාකච්ඡා අවශ්‍යයි ධර්ම දේශන අවශ්‍යයි ඒකම මම දන්නේ නැහැ කියන එක අවශ්‍යයි පටන් ගන්නකොට හිත ඔලොමලයි කියන එක අවශ්‍යයි බලාන් ඉඳ ඉඳ ඉඳ වරදින්න වරදින්න බණ අහන්න අහන්න ඉස්සරහට ධෛර්යයෙන් කරගෙන යනකොට මේ සත්‍යයක් බව බුදුමුත් දැක්කේ මෙහෙම බව ඇතිතාක් ලෝකේ ආර්යයන් වහන්සේලා දැක්කේ මේක බව තේරෙනවා. ඒ තේරෙනකොට එන්නේ එන්නේ එන්නේ හිත අරමුණේ කීකරු වෙලා දපණේ වැටලා. එතකොට පහු වෙනකොට ඒ බලාන ඉන්න හිතෙත් ස්වභාව තේරෙන පටන් අර ගන්නවා. මේක හුදු කයක් විතරක් නෙවෙයි බලන නිසායි පේන්නේ මොකේද පේන්නේ කියලා බලනකොට ඒ නාම ලක්ෂණ වශයෙන් හිතේ තියෙන මේ අරමුණු කයෙන් විතරක් නෙවෙයි එන්නේ. එහෙමුත් එනවා, නැහෙමුත් එනවා, කටෙමුත් එනවා, දිවෙනුත් එනවා, කයනුත් එනවා, හිතෙමුත් අරමුණු ගන්නවා. ඔය හිත, කඩප්පුලි හිත මොකක් කරි එකට නැමෙනවා. එයාට කෙලින් ඉන්න බෑ. චපලයි. වංකයි. එන්නේ නැමෙන මේ ඇත්තට මම මෙතෙක් ලෝකෙ ඇත්තට විවාදයට ලක් කරා මේ අටුවා විස්තර කරන්නේ රූපේ තියෙන නමන ලක්ෂණ කියලා. ඉතින් ඒක නිකන් මේ કૃතිම දෙයක් වශයෙන් තමයි විවේචනයට ලක්ුණේ බටහිර චින්තනයේ අනුව. නමුත් දැන් බටහිර චින්තනයේ පවා පිළිඅර ගන්නවා මේ හිතට අරමුණු රාශියදී නොනැමි ඉන්න බෑ. හරියට ඉඳුල් කට කරන දවසේ අකුරු කියවන දවසේ පොඩි එකාට අර මනාප වස්තු ගොඩාක් වට කරලා ඒක තිබ්බොත් මැද ඌ කවදාකවත් ඌවා මට මොකටද ඌවා නාම රූප විතරයි කියලා කවදාකවත් කියන්නේ. ඌ මොකීයකට හරි නැමෙනවා. ඉද්ධාත කුමාර තිබ්බත් අහු වෙනවා. මොකද තාම බුදු වෙලා නැහැ. අන්න ওই නැමෙන ගතිය තමයි හිතට කෙලින් මෙව්වාගෙන් වෙන් වෙන්න බෑ සහජයෙන්. සා නැමෙන ගතිය තමයි නමන ලක්ෂණ කියලා කියන්නේ. නැමෙනකොටම චපල වෙනවා. චපල වෙනකොටම ඒ නැමීමට ඡාපයට සාපේක්ෂව මමෙක් ඇති වෙනවා. ලක්ෂයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ලක්ෂයයි ඒ අරමුණයි ඒ නැමෙන මගේ මන අපේ මගේ රුචිය මගේ දේ කියාගෙන ඕක බදාගෙන ඉතින් සංසාරේ වටේ යනවා. ග්‍රහ ලෝකත් වටවලල්ල යන්නේ. හිතත් රූප ධර්ම වටවලල්ල යන්නේ. ඕකට තමයි වටේ කියලා කියන්නේ. ඒක නිසා කවදා හෝ හිත මේ වගේ රූප ධර්ම වලට නොනැමී ඍජු මධ්‍යම ප්‍රතිපදාවට ඒකායන මාර්ගයට වැටිච්ච දවසේ ඕක අනන්තය දක්වාම විහිදෙනවා. නැමිච්ච ගමන් කරකිලා බල්ලවලි ගැල්ලන්ට කරකුණා වගේ ආය ඇවිල්ලා හිටපු තැනට වැටෙනවා. ඉතින් අපි යමකට නැමුණා නම් යම ධර්මයකට යම් රුචියකට යම් රූපයකට යම් ඒක අනිවාර්යම වටේ කරකවන ආකර්ෂණයක් ඇති කරලා එක තන කරකවෙන්න පටන් ගන්න. ඕක තමයි වටවලල් යනවා. කම්ම වට, කිලේශ වට, විපාක වට කියලා රවුම යනවා. සමහරු ලොකු වටවල යනවා, සමහරු කෙටි වටවල යනවා. මොනකම වැඩි වෙන්න වැඩි වෙන්න වටේ පුංචි වෙනවා. ඒක දිහා බැලලා ලොකු වට්ට තියෙන ඇත්ත පොඩි වට්ට තියෙන ඇයට hina වෙන නමුත් ලොකු වට්ට කට්ටියත් වට්ටෙම තමයි. කවදා හෝ ඒ නැමෙන ගතිය නැතුව හිත කෙලින් වෙච්ච දවසට ඔය කිසිම අරමුණකින් කුපෙන්නේ නැති ගතියකට එනවා. අකුප්පාචේතෝ විමුක්ති කියලා. එන්නේ නැමෙන ගතිය නැති වෙනවා. නැමෙනවත් එක්කම ඒ හිත ඒ නැමිච්ච දෙයට නමක් නිමිත්තක් ආකාරයක් සටහනක් පටබඳිනවා. ඒක පේන්නේ හොඳටම තමයි. ඒක හොඳ නිමිත්තක්. ඒක හොඳ මේ සටහන හොඳ ආකාරයක් මංගල කාරණාවක් කියලා බදා ගන්න. තව කෙනෙක් වෙන දෙයකට නැමුණා නම් කියනවා අනේ මේ මනුස්සයා මිත්‍යා දෘෂ්ටිකයි බලමු මේකටනේ නැමුනේ මම නැමෙච්ච දෙයට නෙවෙයිනේ. එයා බලන්න කොච්චර වැරදි වැරද්ද කෙරුවේ කියලා අර පිට දෙයකට නැමෙච්ච මනුස්සයා වැරද්දක් කරපු විදිහටත් Taman හරි කරපු විදිහටත් නමන ලක්ෂණ යනුව Tamanගේ ගති ලකුණු ප්‍රකට කරනවා. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයේ දුන්නට හිත නැමෙන්නේ ආස්වාද ප්‍රසවාසයට නෙවෙයි සමානට සද්ද වලට. මට වේදනාවට සමානට නීවරණ වලට සමහර හිතේ කය වේදනාව මේක දකින්න එක විතරයි රූපේ හිත දකින්නයි කියන්නේ. කෙලින් කරන්න හදන එක නෙවෙයි. කෙලින් කරන්න බෑ මොකේට අල්ලා කෙලින් කරන්න දඬු අඬුවක් නැහැ තාම. තාම පන්න මේ වාංගු කරන්න දෙයක් නැහැ. අන්නේ නැමෙන ගතියට බලහන් බලහන් ඉන්නකොට පේනවා මේ හිත මෙහෙව් හිතක් නේද අපි මේ ඉස්සරහින් තියාගෙන මගේ ඉෂ්ට දේවතාවා කියලා කරගෙන යන්න හදාන්නේ. උගේ ගතියම චපලකම්. ගතියම නැමෙන ගතිය. ගතියම ඡාපයකට යන්නේ. කෙලින් යන්නම බෑ බල්ලගේ වලිගේ වාගේ. ඒකට අටුවාවේ පෙන්වන්නේ චන්ද්‍රවංකය කියලා. ඔය පස්වෙනි දවසට මේ 20 වෙනි දවසට හඳ නියපොත්ත වාගේ වංකයක්මයි. ඒ වගේම කරත්ත බැඳපු ගුණා මූත්‍රා කර කර කරත්ත යදිනකොට ඒ මූත්‍රා වැටෙන්නේ වැනි වැනි වැනි වැනි ගෝමූත්‍ර වංකේ වාගේ. අපේ සංසාර ගමනම උච්චාරයි. ඕක තමයි సౌందර්යය තියෙන්නේ. ඕක තමයි ලස්සන තියෙන්නේ. ඔය කෙලින් වෙච්ච දවසේ ඉතින් ලස්සනකුත් නැහැ සංසාරේ එපා වෙනවා సౌందර්යය නැති වෙනවා. ඉතින් ඒකෝට අපිට බයිනවා මේ හැංගීමක් නැහැ කිසිම දෙයක රසයක් දන්නේ නැහැ ඉතින් අපි මෙතෙක් කල් කරිබේම ওই වංක ගතියට පෝෂණය කරන එක තමයි අරමුණු මාරු කර කර පෝෂණය කරන දැන් කරන්නේ මොකද්ද විපස්සනාදී නාම රූප පරිච්ඡේ ඥානේ මෙන්න රූපණ ගති රූප ගති එන්නේ වට එක එක දේවල් ඇහැට කනට නාසයට මේ හිත නැමින හැටි සද්දට වේදනාවට හිතවිල්ලට හිත නැමින හැටි නැමිච්ච දේ අල්ලාගෙන ඒකත් එක බදාගෙන මේ වට යන හැටි ආදි වශයෙන් මේ රූප ලක්ෂණ මේකේ මේක නාම ලක්ෂණ මේකේ කියලා තේරුම් ගත්ත දවසට ඒ නාම රූප දිගේ ඇතුළට බැහිලක් සිද්ධ වෙනවා. ඉස්සර උනේ දකින්න දේ අනුව කක කක යන්නේකනේ. දැන් සිටින යාන්ත්‍රණේ පේනවා. හැම චිත්තක්ෂණයෙම හිත මේ බොහොම එළියට ඇදලා දාපු වැල්ගඩ විල්ලෙක් වාගේ මුඛා කරි අල්ල ගන්න බලනවා. ওই වැලකින් එළියට යන පහුරුවා මුක්කා කරි ළඟ තියෙන දෙයට වැනි වැනි ගිහිල්ලා අල්ලගන්න හදනවා. අල්ලගෙන ඒක දිගේ ගොඩ වෙනවා. හරියට කොරයි අන්ධයයි වහන. ඇහැ කියන්නේ මේ නාම රාගම කියලා කියන්නේ අන්ධයේ කකුල් නැති. රූප ධර්ම කියලා කියන්නේ පොට්ටේ මේ කකුල් අතපය තියෙන. ඉතින් අර අපිට මේක නැගගත්තාම ඔන්න දෙන්නට යන්න පුළුවන්. ඒ වගේ නාම ධර්ම නිතරම බලා ඉන්න ආයත්තේ තියෙන ඇස් නැති මිනිහෙක් වෙනකම්. ආරවස කියන මාසින මම ඔබට පාර පෙන්නන්නම් මම කර්මාව කරේ තියාගනින් කියලා. අරමණ චත්‍රින ඇත්තනේ කියලා මේ ගලක උලක වැටලා තල්ල කඩා ගන්නවට වැඩිය ඇත් තියෙන පිළිහෙන් කරේ තියාගත්තා හොඳයි කියලා ඔන්නෝ දෙන්නයි ගමන තමයි තියෙන්නේ. කොරයි යන්දේවා. ගහයි වැලයි වා. ওই දෙක වෙන්කර දැනගන්නකොටම තේරෙනවා දෙන්නට වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. ඒක දකින්න අපි හරි බයයි. බුද්ධමාකාර බයක් තියෙන්නේ රූප වෙන් වෙච්ච ගමන් සාහලවනවා. වෙවුලනවා, වැනෙනවා, ගැහෙනවා. නාම ධර්ම වෙන් වෙච්ච ගමන් හා බලන්න ගිහපු රූපේ නැති වුණානේ. දැන් මොකද්ද කරන්නේ භාවනාව? සතිය නැති වුණානේ කියලා ওই දෙකෙන් එකක් තනි වෙන්න ඕනේ නැහැ. තනි වෙන පැත්තට යනකොටම නූල් බඳිනවා. එතකොට සයිකියාට්‍රිස්ලා හොයන යනවා මේ මොලේ නරක් වෙලායි කියලා. ඒ යකාටත් පිස්සු. මේ යන මනුස්සයලා පිටින් දෙන්නම පිස්සු කෙල්ලනවා. හොඳට ආම්බු කරනවා. අරමං චාම්බු කරනවා. වැසගේ පස්සක ඉවරයි. බුදුරජාණන් වහන්සේ කිව්වා නාම රූප පරිච්ඡේදනාන්ට යනවනම් යකාට බය නම් සෝහනකවල් හදන්න එපා. ලෑස්ති වෙලා ඵලයන් රූප ධර්ම නටන්නේ මෙන්න මේ තොවිලේ නාම ධර්ම නටන්නේ මේ තොවිලේ ඔක දැනගෙන ගියා නම් නාමයේ තියෙන මේ නමන ලක්ෂණය දක්වා නම් මිනිහට අර කොරෙක් හම් වෙනකම් බලා ඉන්න අන්ධෙක් වාගේ එන්නකම් බලාගෙන ඉන්නේ. ඊගාට ඒක තියෙන්නේ සංපයෝගන රස මොන මොන හරි කට්ටි එකතු කරලා බැඳලා ගුලි කරලා තියාගෙන ඉන්නක තමයි නාම ධර්මයේ ස්වභාවය. ඒ කියන්නේ මේ පූට්ටු ආණ්ඩු ගන්නවා වගේ. එකේ කොටුවක්වත් ආණ්ඩු හදන්න මැදි ඉතින් කට්ටි එකතු වෙලා ඔය දැන් ලංකාවේ තියෙන වගේනේ. ලංකාව අවුරුදු ගාණක් මෙහෙමනේ සමගි රජය තමයි. ඉතින් එතකොට අර සමගි වෙන්න එකතු කරපෙන්නා ඔක්කොම රාජ්‍යවල වලට වැඩිය බලවත්. සන්දහාන. සන්දහාන කියලත් කියනවා මේකට සම්පයෝග කියලත් කියනවා. බැඳීම තමයි මේකෙන් ඇති කරලා තියෙන්නේ. එහෙම නැතුව මෙහාට ඉන්න බෑ. වැඩිම අරක මේක අල්ලා පටලවන්න තමයි. අවිනිබ්බෝග පච්චපට්ඨානා කියලා තියෙනවා. ඒක තනියම ඉන්න බෑ නාම ධර්මයකට. බලාන ඉන්න අර කූඩලා කිලින් වෙලා පාරේ බලාන ඉන්න එන්න කෙනායි කකුල එල්ලෙන්නේ. ආන්නේ වගේ තේ එන්නකොටම නැමෙනවනේ කොහකට හරි එල්ලිලා එල්ල ගන්නවා වගේ නාම ධර්ම වල තියෙන්නේ අන්නේ ගතිය. ඉතින් ඒකත් විඥානේ පදනම් කරගෙන තියෙන්නේ. ඉතින් ඒක මතු කරලා යාට එල්ලෙන්න මොනවාරි රූපණ ගතියක් ඕන. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් ඒන දේ අල්ලනවා. ඉතින් අපි අර කියනවා ගිය ගාම ආනාපානෙම හිටපන් කියලා. හිටින්නේ නැහැ. නොහිටියට ප්‍රශ්නයක් නැහැ. හොඳට බලන්න හිටියොත් ආනපනේ නැත්තම් නැති බව දන්නවා. තීනවනම් තීන බව දන්නවා. තීන බව දැනගන්නේ කොහොමද? මෙන්න ආස්වාසය, මෙන්න ප්‍රස්වාසය. ආන්න ওই දෙක කවදා හරි දැක්කා නම් ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ මොකද්ද මේකේ? මේ දකින්න රූප ධර්මවල හෝ මේ හිතේ නැමෙන ගතියට ස්ත්‍රී පුරුෂ ගති නැහැ. හොඳ නරක නැහැ. පුද්ගලයෙක් නැහැ. සතෙක් නැහැ. ශූන්‍ය ධර්ම තත්ත්වයක් විතරයි තියෙන්නේ. මේක දකින්නකොට ඇති බය නිසා අපි මේවා වෙන්කොට දැනගන්න කැමතියි. විනිබ්බෝගයට කැමති නැහැ. ඒ නිසා ඝන විනිබ්බෝගය කියලා කියන්නේ හොඳ ශක්තිමත් හොඳ වීර්යවන්ත හොඳ සෙල්ලක්කාර කෙනෙකුගේ වැඩක්. එයාට තමයි මේ නම්බුකාර නමක් දෙන්නේ යෝගාවචරයයි කියලා. නැත්තම් අපිට තියෙන්නේ භෝගේ. අපි කාම භෝගී වීමෙන් කඩාගෙන තමයි යෝගී වෙලා තියෙන්නේ. යෝගී වෙනකොට කරන්නේ මෙවුවා එක එක වෙන් කරලා දකින්න. එකයි වෙන් කරනකොටම මේ වගේ බලපිටියක්. බල බින්දිනකොට අපිට පේන්නේ අපේ බල බින්දිනවා. මමයාගේ බල බින්දින එක තමයි අපිට වෙලා තියෙන්නේ. බුදුහාම කියනකොට හිනහ වෙන්න පුරුදු වෙන්නේ කියලා. ගහන්න ගහන්න නාම රූප වෙන් වෙන්න වෙන් වෙන්න බල බින්දෙනවා. ඒක සාර්ථක බලාගෙන ඉදිරියට යනවනම් ditthිය නැති වෙනවා. මේ නැති වෙන දෘෂ්ටියට කියන්නේ අත්ත් ditthිය නැති වෙනවා කියලා. ඔකට තියෙනවා පරමාත්මය ජීවාත්මය කියලා දෙයක්. පරමාත්මය තමයි ඔය සාසුත් දෘෂ්ටි වල ਸਰබලධාරී දෙවියන් වහන්සේ බ්‍රහ්මණ ආදී වශයෙන් හඳුන්වන්නේ. ඒ ආගේ කොටහක් අපිලතුල තියෙනවා කියනවා ජීවාත්මේ වශයෙන් ඒක තමයි මේ සැපසෙවීමේ කටයුතු කරන්නේ. ඒ ජීවාත්මය තමයි ආත්මෙන් ආත්මයට යන්නේ. ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ ਸਰබලධාරී පරමාත්මයේ අදහස හැටියට ජීවාත්මේ හිතුවක්කාර වෙච්ච ගමන් ඒක සදාන්තික අපායට වෙනවා. ඒ නිසා මේක පහුරු කාලා බලන්න එපා කියලා ඒ ආත්මේ කියන බුදුහාමුදුරුවෝ කියනවා ඒ මවපු කෙනෙකුත් නෑ මේකෙත් නෑ මේකේ තියෙන හුඹස් බයක් විතරයි හොඳට පිරිසිඳ බලන්න බලපු දවසට මේක ඇතුලේ මොකක්වත් ගන්න දෙයක් නෑ නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි අනික් කෙනාගේ සිද්ධ වෙන්නේ ඒකමයි නිවන් දැක්කත් වෙන්නේ ඕකමයි නිවන් දැක්ක නැති පෘථග්ජනයාගේ වෙන්නේත් ඕකමයි පෘථග්ජනයා මේක නොදැක්ක විශ්වාස කරනවා ඥානවන්තයා ප්‍රඥාවන්තයා නිවන් දැකපු එකනා මේ රානාරකමට රැවටෙන්නේ මේක මායාව මායාව වශයෙන් දාන්නේ ඔන්න වෙනසට අපි කියනවා ditthi vit visuddhiය කියලා. ඉතින් ඒක බලනකොට විශාල දෙයක් වුණාට සෝවාන් වෙනකොටම කඩලා යන જાති එකක්. ditthi visuddhiයෙන් තොරව කවදාකවත් කාංකාවිතන visuddhiය කියන සැකදුරු වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක පුංචි පටන් ගන්න ඥානයක් වුණාට ජීවිතේ විශාල පෙරලියකට මූලික පළහිර ඇති කරලා දෙන අවස්ථාව මේ නුඟ දෙනකොට මේක පිළිබඳ අත්දැකීම් නැතුව නෙවෙයි. නමුත් මේක පිළිබඳ එකලසක් නැහැ. සුතමේ ඥාන, චින්තාමේ ඥාන වල අඩුපාඩු නිසා ඉතින් මේ ධර්ම සාකච්ඡා මාර්ගයෙන් ධර්ම දේශනා මාර්ගයෙන් දුන්නාට පස්සේ භාවනාදී මේවා වෙනකොට බය නැතුව ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන එක ප්‍රාර්ථනාව. සියලු දිනාම ගත කරන්නේ වටිනා වස් කාලයක් ලොකු කැපකිරීමකින් සියලු දිනාට තම තමන්ගේ මේ ලැබෙන අත්දැකීම් මේ බුදුහාමුදුර ඇඳලා තියෙන ඉරානුව වෙන් කරලා දැනගැනීමේ පිරිසිදු බවක්, විසුද්ධියක්, විසු මේ පරිච්ඡේදයක් ඇති කරගන්න ස්වයම්බූ ඥානය ඒ අනුව පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සීල දෙනාටම සනසීමු දා වේවා කියලා මම